සද්දා භාවනා සීල භාවනා සමාධි භාවනා පඤ්ඤා භාවනා මේ හැම දෙයක් ළඟම භාවනා කියන වචනේ තියෙනවා. එතකොට මොනවද මේ භාවනා කියන්නේ? භාවනා කියන්නේ භාවිතා බහුලී කතා කිරීම. මොනවද? ಗುಣධර්ම යහපත් ගුණධර්ම යලිත් යලිත් යලිත් යලිත් වඩවා ගන්නවා දියුණු කර ගන්නවා ආන් ඒකයි භාවනා කියලා කියන්නේ කුසල් දහම් වඩවා ගැනීම අකුසල් දහම් වඩවා ගැනීමටත් කෙනෙකුට අවශ්‍ය නම් භාවනා කියන්න පුළුවන් අකුසල් දහම් කියන්නේ මොනවද? ලෝභ, දෝෂ, මෝහ. එහෙම නැත්නම් රාග, දෝෂ, මෝහ. ඒවා වඩවා ගැනීමෙන් වෙන්නේ මොකද්ද? පරිහානියටපත් වීම. දැවීම, තැවීම, පිරිහීම, කරදර, ප්‍රශ්න, කම්කටොළු මේවා තමයි එතන තියෙන ප්‍රතිඵල. සියලුම දෙනාට අවශ්‍ය වෙන්නේ සැනසීමෙන්, සතුටින්, සහනයෙන් ජීවත් වෙන්න. ඒක නිසා අපි අකුසල භාවනා අතහැරලා කුසල භාවනා වඩවාගත යුතුය. කුසල භාවනා අතර ප්‍රධානම භාවනාව පළවෙනි භාවනාව මොකද්ද? සද්ධා භාවනා. සද්ධාව කියන්නේ දැන පැහැදීම. ලෝකෙහි යථාර්ථය දැනගෙන නිර්වාණයට පැහැදීම. එය වඩවා ගන්නවා කියලා කියන්නේ යලිත් යලිත් යලිත් යලිත් ලෝකෙහි යථාර්ථය දකිනවා කියන එකයි. ඒ දකින හැම වෙලාවකම පහදින්නේ කොහාටද? නිර්වාණයට. එතන ඉඳන් ඒතනත්තා කරන කියන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන්න, කියන්න, හිතන්න පටන් ගන්නවා. ඒවා තමයි පාරමිතා කියලා කියන්නේ. පාරමිතා කියන්නේ පරතරට යාමට හෙවත් ලෝකෝත්තර නිර්වාණය සඳහා අවශ්‍ය කරන ಗುಣධර්ම. පාරමී පාර කියන්නේ ඊතර කියන එක. සසර කතරින් ඊතර. ඕර කියන්නේ මෙතර. ඕරමන් තීරං පාරමන් තීරං. එතකොට මේ ඊතරට අවශ්‍ය කරන ಗುಣධර්ම පූර්ණේ කර ගැනීම තමයි පාරමී පූර්ණේ කියලා කියන්නේ. ඒ සඳහා ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධාව නැතුව කිසිම කෙනෙකුට පාරමී පූර්ණේ ආරම්භ කරන්නවත් බෑ. ආන් ඒක නිසා අපි මේ බෞද්ධ ආර්ථික ප්‍රතිපදාවෙහි නැත්නම් බෞද්ධ ආර්ථික විද්‍යාවෙහි පළමුවෙන්ම අපි ඉදිරිපත් කළේ සද්ධාව ඇති කරගෙන දියුණු කරගන්න ආකාරය. දැන් බෞද්ධ ආර්ථික විද්‍යාව බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ ප්‍රඥාව මුල් කරගෙන දියුණුව කරා ගමන් කිරීමේ ක්‍රමය සහ විදිය. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් මෝඩකම මුල් කරගෙනත් කෙනෙකුට දියුණු වෙන්න පුළුවන්ද කියලා. මෙතන මේ දියුණුව ගැන කතා කරනකොට කොටස් දෙකකට කතා කරන්න වෙනවා. ලෝකය පිළිබඳව දියුණු වීම කියන එක. ලෝකයේ පිළිබඳව දියුණුව ඇති කර ගැනීම. ලෝකෝත්තර නිර්වාණය පිළිබඳව දියුණුව ඇති කර ගැනීම. ඒතර මේ ලෝකය කියන්නේ කුමක්ද කියලා අපි සෑහෙන දුරට කතා කළා. අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වුණා ලෝකය කියලා කියන්නේ අනිත් නිත්‍යතාවය පදනම් කරගත්තා වූ සකස් වීමක් පමණයි. කියන්නේ වේගය පදනම් කරගත්ත සකස් වීමක්. වේගය කියලා කියන්නේ අනිත්‍යය. අනිත්‍යය කියන්නේ වෙනස් වෙන සුළු බව. යද නිච්ඡන් තන් දුක්ඛං යමක් වෙනස් වෙන සුළුද එතන සැපක් තියෙන විදිහක් නැහැ. එතන තියෙන්නේ දුකක්මයි. එතකොට සමස්තයක් වශයෙන් ගත්තහම මුළු ලෝකේම අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය දුක නිසා ඒක වටිනා දෙයක් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ප්‍රඥාවන්තයන්ගේ ඉලක්කය එහෙම නැත්නම් අභිමතාර්ථය ලෝකයේ තුල තියෙන්න විදිහක් නැහැ. ලෝකේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා දැකීම එහෙම නැත්නම් පිළිගැනීම මෝඩයින්ගේ ස්වභාවයක්. එතකොට මේ ලෝකේ නිට්ටයයි සැපයි කියන මතය මත තමයි ලෝකය දියුණු කරන විද්‍යාවක් හටගෙන තියෙන්නේ. ලෝකය දියුණු කරන විද්‍යාව. එතකොට මේ ලෝකය දියුණු කරන විද්‍යාව තමයි සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාව කියලා කතා කරන්නේ. <clears throat> මම මෙතන බෞද්ධ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ප්‍රඥාවන්තයන්ගේ දියුණුව පිළිබඳව ඇති කරගත්තා වූ එහෙම නැත්නම් ඇති කරගත යුතු විද්‍යාව. ප්‍රඥාවන්තයෝ කියලා කියන්නේ කාටද? ලෝකයේ යථාර්ථය දැනගත්ත, දැකගත්ත උත්මයන් කියන එකයි. බෞද්ධ ආර්ථික විද්‍යාව කිව්වත් එකයි ආර්ය ආර්ථික විද්‍යාව කිව්වත් එකයි. අපි මේ ආර්ය කියන වචනයෙන් හඳුන්වන්නේ බෞද්ධ කියන වචනයම තමයි. ඉතින් බෞද්ධ කියන්නේ ප්‍රඥාව කියන එකයි. දැන් බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ප්‍රඥාව මත පදනම් කරගත්තා වූ දර්ශනය. බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ජනතාව ඒක ඔය කොහොම ආර්ය කියන වචනයටත් නෑදෑකම් කියනවා. එහෙම නැත්නම් අයිතිවාසිකම් කියනවා. එතන මෙන්න මේ ආර්ය සමාජය යම් අර්ථයක් හොයාගෙන යනවා නම් ඒ අර්ථේ ලෝකයේ තුල තියෙන්න විදිහක් නැහැ. ඒ අර්ථය තියෙන්නේ කොහෙද? ලෝකෝත්තරය තුල හේවත් නිර්වාණය තුල. ආන්ගේ ලෝකෝත්තර නිත්‍ය නට්‍ය සුන්දර පරණ සැපය සොයාගෙන යනා වූ විද්‍යාව තමයි ආර්ථික විද්‍යාව කියන්නේ බෞද්ධ ආර්ථික විද්‍යාව කියලා අපි හඳුන්වා දෙන්නේ. ඊට පස්සේ බෞද්ධ ආර්ථික විද්‍යාවේ තේමාව එහෙම නැත්නම් එහි මූලික පදනම දැන පැහැදීම ලෝකය කියන්නේ කුමක්ද කියලා දැන ගැනීම මත තමයි ඒ විද්‍යාව ආරම්භ වෙන්නේ. ආන්ගේ ශ්‍රද්ධාව මූලික කරගෙන ශ්‍රද්ධාව බීජය කරගෙන ශ්‍රද්ධාව ධනය කරගෙන ඇති කරගන්නා වූ දියුණුව තමයි අපි මෙතන බෞද්ධ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. එකොට මේ ආර්ය ධනය සොයා ගන්නා වූ ක්‍රමයේ සහ විදිය. ලෞකික ධනය සොයා ගන්නා වූ ක්‍රමයේ සහ විදිය තමයි සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ උත්තරම ධනෙ, ශ්‍රේෂ්ඨ ධනෙ, ආර්ථික මේ ආර්ය ධනෙ සොයා ගන්නා වූ ක්‍රමවේදය. පළමුවෙන්ම තියෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධා ධනං. ශ්‍රද්ධාව පදනම් කරගෙන සීලය. සීල ධනං, හිරි ධනං, ඔත්තප්ප ධනං, සුත ධනං, ත්‍යාග ධනං, පඤ්ඤා ධනං. මේ මේ සප්ත ආර්ය ධනය සොයා සපයාගෙන වඩා දියුණුවටපත් කරගන්නා වූ ක්‍රමය. තමයි මේ අපි සඳහන් කරගෙන යන්නේ. එතකොට දැන් අපි ශ්‍රද්ධාව ගැන කතා කළා ශ්‍රද්ධාව පදනම් කරගත්තා වූ සීලය ගැන කතා කළා. එතකොට ශ්‍රද්ධාව පදනම් වෙලා තියෙනවා නම් පමණයි ඒ පුද්ගලයාගේ සියලුම ගුණධර්ම විසුද්ධ බවට පත් වෙන්නේ. ශ්‍රද්ධාව නැති අය, ඒ කියන්නේ ලෝකෙහි යථාර්ථය දැනගෙන නැතුව ලෝකේ සැපයි කියලා හිතාගෙන ඉන්න අය යම් ගුණධර්මයක් ඇති කර ගන්නවා නම් ඒ කිසිම ගුණධර්මයක් තුළ විසුද්ධ කියන ලක්ෂණේ නැහැ. දැන් අපි කතා කරනවා සප්ත විසුද්ධිය ගැන සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා. එතකොට මේ සප්ත විසුද්ධියම පදනම් වෙලා තියෙන්නේ ශ්‍රද්ධාව මත. ශ්‍රද්ධාව ඇති වෙනවා සමගම මේ සියලුම ಗುಣධර්ම විසුද්ධභාවයට පත් වෙනවා. ශ්‍රද්ධාව නැතුව කොච්චර ಗುಣධර්ම වැඩුවත් ඒවා විසුද්ධ කියන වචනයට අයිති වෙන්නේ නැහැ. ඒවා කොහොම අයිති වෙන්නේ කොහාටද? ලෝක වර්ධනය සඳහා. ලෝක වර්ධනය සඳහා. ශ්‍රද්ධාව මත පදනම් කරගත්තා ಗುಣධර්ම ලෝක මර්ධනය සඳහා. ලෝක මර්ධනය සහ ලෝක වර්ධනය. සාමාන්‍ය ආර්ථික විද්‍යාවෙන් පෙන්වන්නේ ලෝක වර්ධනය. බෞද්ධ ආර්ථික විද්‍යාවෙන් පෙන්වන්නේ ලෝක මර්ධනය, ලෝකෝත්තර වර්ධනය. ලෝක මර්ධනය සහ ලෝකෝත්තර වර්ධනය. ආන්ගේ ලෝකෝත්තර වර්ධනය තමයි ප්‍රඥාව වර්ධනය කරනවා කියන්නේ ආන් එක තමයි සංවර්ධනය කියලා කියන්නේ. යහපත් වර්ධනය, සංවර්ධනය. සද්ධර්මයාගේ වර්ධනය ගුණධම් වර්ධනය මේ කොයි වචනයෙන් කිව්වත් උත්තමාර්ථයක් සොයාගෙන යාමයි මෙතන හඳුන්වන්නේ. එතකොට සප්ත විසුද්ධියෙන් තොරව මොනවා කරලවත් නිවන් දකින්න එහෙම නැත්නම් ලෝකයෙන් අත මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සත්ත්ව විසුද්ධියත් පළමුවෙන්ම පදනම් වෙලා තියෙන්නේ සද්ධාව හෙවත් සද්ධා ධනය මත. ශ්‍රද්ධාවෙන්මයි විසුද්ධ සීලයට යන්නේ. විසුද්ධ සීලය කියන්නේ අපායට බයෙන් තොරව දිව්‍ය ලෝකවලට කෑදරකමින් තොරව යම් ශික්ෂණයක් ඇති කරගෙන තියෙනවා නම් ආන්ගේ ශික්ෂණය තුල තමයි විසුද්ධ භාවය තියෙන්නේ. විසුද්ධ සීලය කියන්නේ ආන් එකයි. බොහෝ දෙනෙක් ශික්ෂණයන් ඇති කරනවා, ඇති කර ගන්නවා, ඇති කරලා දෙනවා කොහොමද? අපාය පෙන්නලා බය කරනවා. දිව්‍ය ලෝකයේ පෙන්නලා කෑදරකම ඇති කරලා දෙනවා. හ්ම් උඹලා නරක වැඩ කළොත් අපායට යවනවා. හොඳ වැඩ කළොත් දිව්‍ය ලෝකයට යවනවා. මෙහෙමත් පුළුවන් ශික්ෂණයක් ඇති කරලා දෙන්න. ඒක විසුද්ධ සීලයක් වෙන්න බෑ. තේරුණා නේද? විසුද්ධ සීලයකින් තොරව මොනවා කළවත් චිත්ත විසුද්ධියට යන්න බෑ. ditthi විසුද්ධියට යන්න බෑ. කිසිම විසුද්ධියකට යන්න බෑ. එහෙමනම් පළමුවෙන්ම අපි ශ්‍රද්ධාව පදනම් කරගත්තා වූ ශික්ෂණයක් පිළිබඳව අපි කතා කළා මේ දේශනාව තුළ ඒ ශික්ෂණය තමයි පාරමිතා සීලය කියන්නේ ආර්ය සීලය, උත්තම සීලය, අදි සීලය, කෝටියස් සංවර සීලය මේ කොයි වචනයෙන් කතා කළත් ඊට වඩා උතුම් දෙයක් නැහැ. අදි සීලය මේ අදි කියන වචනය නිතරම යෙදෙන්නේ උත්තමාර්ථය උතුම් කියන අර්ථය ශ්‍රේෂ්ඨ දැන් සීල සමාධි ප්‍රඥා කියලා වචන තුනක් තියෙනවා. ඒ සීල සමාධි ප්‍රඥා කියන එක සාමාන්‍ය ලෝකයට අයිති එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාවට අයිති ලක්ෂණ තුනක්. ශික්ෂණ තුනක්. ලෝකෝත්තරත්වයේ සඳහා ගමන් කිරීමට සූදානම් වුණ ආර්ය ජනතාව එහෙම නැත්නම් උත්තම ජනතාව ළඟට එනකොට ඒකට තව එක වචනයක් ඇතුළත් වෙනවා. මොකක්ද ඒ වචනේ අදි කියන වචනේ. අදි. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා ලෝකීය සීලං සීලමේව. ලෝකුත්තරං අදි සීලං. ලෝකීය චිත්තං චිත්තමේව. ලෝකුත්තරං අදි චිත්තං. ලෝකීය පඤ්ඤා පඤ්ඤාමේව ලෝකුත්තරං අධිපඤ්ඤා. ඒතර නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව යම් ශික්ෂණයක් ඇති කරගන්නවා නම් යම් චිත්ත සමාධියක් ඇති කරගන්නවා නම් යම් ප්‍රඥාවක් ඇති කරගන්නවා නම් ඒ සියලුම දේවල් වලට මුලින් අධි කියන වචනේ දාලා තියෙනවා. අන්න ඒකයි මෙතන විශේෂය. එතකොට අදි සීලයක් තියෙන කාටද ශ්‍රද්ධාව ඇති කරගත්ත පුද්ගලයෙකුට පමණයි. දැනපැහැදීම ඇති කරගත්ත පුද්ගලයෙකුට. දැනපැහැදීම තියෙනවා නම් එයා ප්‍රත්‍යඥයෙක් වෙන්න බෑ. දැනපැහැදීම ඇති වෙනකොටම ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙමනම් ප්‍රත්‍යඥයන්ට අදි සීලයක් තියෙන්න විදිහක් නැහැ. අදි චිත්තයක් අදි ප්‍රඥාවක් තියෙන්න විදිහක් නැහැ. ප්‍රත්‍යඥයාගේ සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා ළඟම නතර විය යුතුයි. ආර්ය පුද්ගලයාගේ සීල සමාධි ප්‍රඥා අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා විය යුතුයි. මෙන්න මේ කාරණාව පිළිබඳව නොදන්නාය කිසිම බයක් නැතුව ප්‍රත්‍යඥයන්ටත් අදි සීලයක් තියෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. එසේ කරන්නේ නොදන්නා බව නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා මම ඒ අයගෙන් ඉල්ලා සිටිනවා මේ උත්තම ජනතාවක් තුල ඇති. එහෙම නැත්නම් ආර්ය සමාජයේ තුල ඇති. උතුම් ගුණධම් අනාර්ය සමාජයට ආවේනික කර ගැනීම ඒක ගැලපෙන්නේ නැහැ කියලා කොටින්ම කියනවා නම් ඉතින් ඒ අයට පුළුවන් නෑ ඉතින් අර ඒ උත්තරම ස්වභාවයට අයිති ත්‍රිශික්ෂාව ඇති කරගන්න හරිම පහසුයි හොරකම් කරන්න ඕනේ නෑ කාගෙන්වත්. ශ්‍රද්ධාව ඇති කරගන්න. ශ්‍රද්ධාව ඇති වෙනකොටම ඔක්කොම අදිභාවයටපත් වෙනවා. නැත්නම් මොනවා කළවත් අදි සීලයට යන්න බෑ කාටවත්. ශ්‍රද්ධාව ඇති කරගෙන ආර්ය භූමියේහි ප්‍රතිසන්දිය ලබනතුරු. ඉතින් ආන් එකත් මතක් කරන්න ඕන මේ සීල සමාධි ප්‍රඥා සහ අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව පිළිබඳව. මේකේ අනන්‍යතාවය වෙනස. පෙන්눔 කරන්න ඕනේ. ඒතර දැන් මම හැම දෙයකින්ම කියාගෙන යන්නේ සද්ධාව පදනම් කරගත්තා වූ ಗುಣධර්ම මාලාවක් ගැන. ශ්‍රද්ධාව පදනම් වෙනකොටම තමයි ආර්ය භූමියෙහි ප්‍රතිසන්දිය ලබන්නේ. පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට සද්ධා විපස්සනා භාවනා කියන වචනය අපේ මේ භාවනා මධ්‍යස්ථානයේට නම් කරලා තියෙනවා. සද්දා විපස්සනා භාවනා. මොකද මේකේ තේරුම? ශ්‍රද්ධාවෙන්මයි සම්මා දිට්ඨිය ලබන්නේ. විපස්සනා කියලා කියන්නේ විදර්ශනා කියලා කියන්නේ විනිවිද දැකීම. සක්කාය දිට්ඨිය තියන අයට මොනවා කරලවත් විනිවිද දකින්න බෑ. විනිවිද දකින්න නම් සක්කාය දිට්ඨිය නැති කරගන්න ඕන. සක්කාය දිට්ඨිය කියන්නේ ආත්ම දිට්ඨියේ දැඩි බව. ආත්ම දිට්ඨිය කියන්නේ අවිද්‍යාව නිසා ඇතිවලා තියෙන මුලාවක්. මේක අසත් ධර්මයක්. අවිද්‍යාව කියන්නේ ලෝකෙහි යථාර්ථය නොදැනීම. ලෝකයේ නිට්ටයයි සැපයි කියන පිළිගැනීම. ඒ පිළිගැනීම නිසා තමයි මේ ජනතාව ලෝකයට මුලා වෙලා ලෝකයට රැවටිලා ඇලීම ගැටීම ඇති කරගෙන තියෙන්නේ ලෝකයේ පිළිබඳව. එතකොට මෙන්න මේ මුලාවෙන් අත මිදීම තමයි සද්ධාව කියලා කියන්නේ. ලෝකේ යථාර්ථය දැනගන්නවා. දැනගන්නකොටම නිර්වාණයට පහදිනවා. ඈ ඒතර නිර්වාණයට පැහැදුන පුද්ගලයා හැම මොහොතකම එයාගේ එකම එක ක්‍රියාදාමය ලෝකේ වර්ධනයේ නෙමෙයි ලෝකේ මර්ධනය. ලෝකෝත්තර වර්ධනය. හැම මොහොතකම යා ලෝකේ යථාර්ථය දැනගෙන හැම ඉරියව්වක් ළඟදීම කායික දුක, මානසික දුක, චෛතසික දුක දැනගෙන ඉදිරියට යනවා. කොහොමද යන්නේ? ලෝකයේ දුකයි, දුකයි, දුකයි, දුකයි. එයා කොතනකවත් සැපක් දකින්නේ නැහැ. දුක්ඛයි දුකයි දුකයි කියාගෙනමයි යන්නේ. දැනගෙන යන්නේ නිකන් කියනව නෙමෙයි දැනගෙන යන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඊළඟට අනිත්‍යයි අනිත්‍යයි ලෝකය අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දර්ශනය ඇති කරගෙන ඉදිරියට යනවා. ඒතර නිට්යයි සුඛයි ආත්මයි කියන මුලාව මම ඔකට දර්ශනයක් කියන්නේ නැහැ. නිට්යයි සුඛයි ආත්මයි කියන මුලාවට යැවිය යුතු ප්‍රබල ප්‍රතිවිරුද්ධ බලවේගයේ තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ. අතන තියෙන්නේ මුලාවක් මෙතන තියෙන දැනීමක්. සද්දා භාවනාවෙන් කරන්නේ ඔන්න ඕකයි. නිට්යයි සුඛයි ආත්මයි කියන අවිද්‍යාවේ මුලාව එහෙම නැත්නම් ආත්මදිට්ඨියට ප්‍රතිවිරුද්ධ ප්‍රබල බලවේගයක් යවනවා. මොකද්ද අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්න එතකොට මොකද වෙන්නේ අර සක්කාය දිට්ඨිය නැති වෙලා ආත්ම දිට්ඨිය සියුම් වෙනවා ආන් ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දිට්ඨියේ සියුම් බව ආන් ඒ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම තමයි විපස්සනාව විදර්ශනාව ඇති කර ගන්නවා කියන්නේ ඒ විදර්ශනාව ඇති කර ගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි සද්ධා භාවනාව ආන් ඒක නිසා තමයි මේ ආයතනයේට සද්දා විපස්සනා භාවනා කියන වචනේ මම සඳහන් කළේ. මා දැකලා නැහැ කොහෙවත් ලෝකයේ සද්දා විපස්සනා කියන වචනය. සමත විපස්සනා කියන වචනේ කලාතුරකින් අහන්න ලැබෙනවා. හැම තැනම තියෙන විපස්සනා භාවනා විපස්සනා භාවනා විදර්ශනා භාවනා විදර්ශනා භාවනා අපිට අවශ්‍ය නැහැ ශ්‍රද්ධාව අපිට අවශ්‍ය කරන්නේ වෙන මොකී කිසි දෙයක් අවශ්‍ය කරන්නේ අපි කෙලින්ම ඩිරෙක්ට් සමතයක් අපිට ඕනේ නැහැ ශ්‍රද්ධාවක් ඕනේ නැහැ කෙලින්ම විදර්ශනාවට යනවා මේ මේක තමයි අද මේ බෞද්ධ දර්ශනයට වැදිලා තියෙන මරු පහර. බෞද්ධ දර්ශනය ආරම්භ වෙන්නේ සම්මාදිට්ඨියෙන්. සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ශ්‍රද්ධාවෙන්. එහෙම නැත්නම් බෞද්ධ දර්ශනය ආරම්භ වෙන්නේ ශ්‍රද්ධාවෙන් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආන් ඒකයි ශ්‍රද්ධා විපස්සනා කියන වචනේ අපි බොහොම අවධාරණයෙන් යුක්තව ප්‍රකාශ කරන්නේ. එතකොට සද්ධාවෙන් අපි ඉදිරියට යනවා. යනකොට නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාව ඇති වෙලා එතන ඉඳන් තමයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට ඇතුළු වෙන්නේ. ආන් ඒ ත්‍රිශික්ෂාව තමයි අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා. ඊට මේ අදි කියන වචනයෙන් කියන්නේ උත්තම. එහෙම නැත්නම් විසුද්ධ කියන අර්ථය. ඉතින් මේ අදිශීලය පිළිබඳව අපි කතා කළා. ඒ අදිශීලය මුල් කරගෙන ඊළඟට අදිචිත්තය කරා යාම පිළිබඳවත් මම මේ දේශනාවේදී තරමක් දුරට පැහැදිලි කළා. මෙන්න මේ සීල සමාධි කියන දෙක තමයි මේ ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාවෙහි පූර්වක්‍ෘත්‍යය. පූර්වක්‍ෘත්‍යයෙන් තොරව කිසිම දෙයක් කරන්න බෑ. කෑම ටිකක් කන්න බෑ ගමනක් යන්න බෑ නිදා ගන්නවත් බෑ කොටින්ම කියනවා නම් නිදා ගන්නත් පූර්ව කෘත්‍යයක් තියෙන්න ඕනේ සූදානමක් තියෙන්න ඕනේ කෑම ටිකක් කන්න සූදානමක් තියෙන්න ඕනේ ගමනක් යන්න සූදානමක් තියෙන්න ඕනේ ආන්ගේ සූදානම තමයි පූර්ව කෘත්‍ය කියන්නේ එහෙමනම් මේ ලෝකයේහි කළ යුතු ශ්‍රේෂ්ඨම ක්‍රියාව තමයි සත්‍ය අවබෝධ කරගැනීමේ කාර්යය ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව. ඒ ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාවටත් පූර්වක්‍ෘත්‍යයක් තිබිය යුතුයි. මොකද්ද මේ පූර්වක්‍ෘත්‍යය? සීල සමාධි ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව කියන්නේ ප්‍රතිපත්ති පූජාවක් ප්‍රතිපත්ති පූජාවක් ප්‍රතිපත්ති පූජාවක පූර්වක්‍ෘත්‍ය ආමිස පූජාවක් වෙන්න බෑ කවදාවත් වෙන්න බෑ ඒක. අද හුඟ දෙනෙක් මේ ගැන තීරුම් ගන්න නැතුව මේ ඒගොල්ලෝ ඉතින් විදර්ශනා භාවනා කරන්න වාඩි වෙන්න ඉස්සරලා ඔය මල් පූජා කරනවා, හඳුන් කූරු පත්තු කරනවා, පහන් පත්තු කරනවා, දවලුත් පහන් පත්තු කරනවා. ඔය බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඈ බුදු ගුණ ගායනා කරනවා, ලැබේවා ලැබේවා ලැබේවා කියනවා. කොහෙන් හරි වාඩි වෙලා ඉතින් ටික වෙලාවක් ඉන්නවා. ලැබෙන දෙයක් නැහැ ලැබපු දෙයක් නැහැ කවදාවත් ප්‍රතිපත්ති පූජාවක පූර්වක්‍ෘත්‍ය ආමිෂ පූජාවක් වෙන්න බෑ ප්‍රතිපත්ති පූජාවෙහි පූර්වක්‍ෘත්‍ය ප්‍රතිපත්ති පූජාවම විය යුතුයි මොකද්ද මේ ප්‍රතිපත්ති පූජාවේ පූර්වක්‍ෘත්‍ය සීලයයි සමාධියයි ඒ සීලය සමාධිය ශ්‍රද්ධාව මත පදනම් වුණා වූ සීලයක්ම විය යුතුයි සමාධියත් එසේ විය යුතුය. ආන් ඒ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවෙහි පූර්වක්‍ෘත්තේ තමයි සීලය සහ සමාධිය. සීලයෙන් තොරව මොනවා කරලවත් සමාධියකට යන්න බෑ. ඒක සාමාන්‍ය ඉතින් ඔය ලෞකික සීලයත් ලෞකික සීලේනුත් සමාධියට යන්න පුළුවන් මම බෑ කියන්නේ නැහැ. ඒක සීලේනේ. සීලයේ තියෙන්න ඕනේ. දැන් ඔය සමාධිගත වෙලා ධානයගත වෙලා ඉන්න පිරිස පිළිබඳව බලපුවාම විශාල පිරිසක් අබුද්ධෝත්පාද කාලයේ හිටියේ ප්‍රතඥයන් අතර. ඔය ඍෂිවරු එතකොට බ්‍රාහමණයෝ තව නොයෙකුත් දාර්ශනිකයෝ සමාධිය ඇති කරගෙන ධානගත වෙලා හිටියා. ඒ කට්ටියට මේ විසුද්ධ සීලයක් තිබුණේ නැහැ. තිබුණේ ලෞකික සීලය. ඒ ලෞකික සීලයෙන් පුළුවන් බැරික මන්න ඒක හරිසි. ඒක ඒ කියන්නේ ඒකත් සීලයක් නේ සීලය අවශ්‍යමයි. නැත්තම් ওই සමාධියට යනකොට සිත විසිරීලා යනවා. කුක්කුච්ච කුක්කුච්ච කියලා කියන්නේ කුකුස. ඒ නිසා උද්දච්චයට යනවා. ආන්ගේ උද්දච්ච කුක්කුච්ච නැති කර ගැනීම සඳහා තමයි මේ සීලය පළමුවෙන්ම බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. එතකොට පූර්වක්‍ෘත්‍යයෙහි පළවෙනි පියවර තමයි සීලය. දෙවෙනි පියවර සමාධිය. දැන් අපි සීලය ගැන හොඳට කතා කළා සමාධිය ගැනත් එක්තරා ප්‍රමාණයකට කතා කළා. එතකොට මේ සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය කියන එක. චිත්ත ඒකාග්‍රතාවය. බෞද්ධ දර්ශනයට අනුව බුදු පියාණන් වහන්සේ පළවෙනි තැන දීලා තියෙන්නේ ආස්වාසය ප්‍රස්වාසය. එහෙම නැත්නම් හුස්ම. හුස්මටම හිත ඒකාග්‍ර කරගන්න. උස්ම කියන්නේ අපි වාතයනේ අපි ගන්න වාතය. හැබැයි ඒ වාතයත් පිරිසිදු වාතයක් වෙන්න ඕනේ. අපිරිසිදු වාතයට ඒකාග්‍ර කර ගැනීමෙන් සමාධිගත වෙන්න බෑ මොනවා කරලවත් ඇත්ත වශයෙන්ම. දැන් අපිරිසිදු වාතය කියන්නේ සුගන්ධය හා දුගන්ධය ඇති වාතය. ඒතකොට සුගන්ධයට ඒකාග්‍ර කරගත්තාම දුර්ගන්ධය එනකොට එතන කැඩිලා යනවා. දුර්ගන්ධයට ඒකාග්‍ර කරගත්තාම සුගන්ධය આવොත් එතන කැඩිලා යනවා. ඒ කැඩිලා ගියත් නොගියත් සුගන්ධය දුර්ගන්ධය කියලා කියන්නේ ඇලීමයි ගැටීමයි කියන එකයි. තණ්හාව. දැන් සුගන්ධයටම ඒකාග්‍ර කරගත්ත කියන්නකෝ. එතන තියෙන්නේ මොකද්ද? කාමච්ඡන්දේ තියෙන්නේ. දුර්ගන්ධයට ඒකාග්‍ර කරගත්ත කියන්න වෙතන ව්‍යාපාදය. කාමච්ඡන්ද ව්‍යාපාද කියන්නේ ඇලීමයි ගැටීමයි තණ්හාව. තණ්හාව කියන්නේ දුකට හේතුව. ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තණ්හාව ඇති නොවන කාමච්ඡන්ද ව්‍යාපාද ඇති නොවන කියන්නේ පිරිසිදු වාතයේ තියෙන තැනකට යන්නේ කියලා. ප්‍රධානම කාරණාව ඒකයි. ගිහිල්ලා කය ඍජුව තියාගෙන ඒ කියන්නේ අර තීන මිද්දේ නැති කරගන්න කය ඍජුව තියාගන්නයි කිව්වා. ඊළඟට සීලේක පිහිටන්න කිව්වා උද්දච්ච කුක්කුච්චේ නැති කරගන්න. ඊළඟට විචිකිච්ඡාව නැති කරගන්න ගුරුවරයා පිළිබඳව තියෙන යම් සැකයක් තියෙනවා නම් ඒ සැකය ඉවත් කරගන්නයි කිව්වා. සමාජයට ගුරුවරුන් පිළිබඳව සැක තියෙන්න පුළුවන් ගෝලයින්ට. ඒවා ඉතින් ගුරුවරයා එක්ක සාකච්ඡා කරලා හරි ඒ සැක ඉවත් කරගන්න ඕනේ. ගුරුවරයා පිළිබඳව සැකයක් තියෙනවා නම් ඒත් බෑ. එතකොට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේවා මැඩගෙන මේවා යට කරගෙන තමයි අපි සමාධියට යන්න ඕනේ. මේව යට කරගෙනමයි යන්න ඕනේ. මේව නැති කරලා යන්න බෑ. නෑ. යට කරලා නෙමෙයි යන්න ඕනේ යට කරගෙන යන්න ඕනේ. දැන් පඳුරක් තියෙනවා එහා පැත්තට යන්න පඳුර ඉවත් කරලා නෙමෙයි යන්නේ. පඳුර යට කරගෙන යන්න ඕනේ. පඳුර මැඩගෙන යන්න ඕනේ. එතකොට මේ පංච නීවරණ කියලා කියන්නේ මොනවද? අසත් ධර්ම. එහෙම නැත්නම් මේ අකුසල දහම්. මේ අකුසල දහම් යට කරගෙන ඉදිරියට යනකොට තමයි අකුසල් දහම් වල බල බිඳෙන්නේ. අකුසල් දහම් වල බල බිඳෙනකොට තමයි අකුසල් දහම් නැති කර ගැනීමට අපිට ශක්තිය ඇති වෙන්නේ. සතුරාගේ බල බිඳීම. විශේෂයෙන් මේ සමත භාවනාවෙන් පෙන්눔 කරන්නේ සතුරු බල බින්දින එක. එතකොට බල බිඳ බිඳගත්තට පස්සේ එහෙම නැත්නම් සතුරු බලය මර්ධනය කරගත්තට පස්සේ සතුරා සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන්. ආන් ඒ සඳහා තමයි මේ සමාධි භාවනාව එහෙම නැත්නම් සමත භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ හුස්ම තමයි අපිට ඊටාම පහසුවෙන් මේ වැඩේට යොදා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක උපන්දා ඉඳන් මැරෙනකන්ම ඔහේ ඉහළ පහළ යමින් ඇදි ඇදි තියෙනවා. මේක ස්වභාව සිද්ධියක්. මේ ස්වභාව සිද්ධියටම හිත යොමු කරගන්න ඕනේ. හැබැයි අවධාරණය කරගන්න ඕනේ මේක මේ අප කරන වැඩක් නෙමෙයි කියන බව අවධාරණය කරගන්න ඕනේ. මේක ස්වභාව සිද්ධියක් බව හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන එකපාරක් හුස්ම පාරක් අරගෙන පල්ලෙහාට දාලා එතන ඉඳන් පටන් ගන්නවා අවධාරණයෙන් යුක්තව මේ ස්වභාව සිද්ධිය පිළිබඳව විමර්ශනයක් එහෙම නැත්නම් ਵਿਚාරයට ලක් කිරීමක් සිදු කරන්න. ඒකයි මෙතන කරන්නේ ආනාපාන සති භාවනාවෙන් කරන්නේ ඒකයි. ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා කියන එක එකපාරයි කරන්නේ. එතන ඉඳන් ඒ ආස්වාසේ ප්‍රස්වාසේ දිශ විමර්ශනාත්මකව බලා ඉන්නවා එච්චරයි. හරීම ලේසි. හරිම ලේසි. ආස්වාස කරමින් ප්‍රස්වාස කරමින් ආස්වාසයේ දිගයි ප්‍රස්වාසයේ දිගයි කියලා බලන්න ගියාම කරන්න පුළුවන් දෙයක් නෑ කරන්න බෑ. ආස්වාස කරණ්ඩයි ආස්වාසයේ දිගයි කියලා බලන්ඩයි එක මිනිහෙකුට පුළුවන්ද? වැඩ දෙකක් කරන්න බෑනේ. ප්‍රස්වාස කොරන්නයි ප්‍රස්වාසයේ දිගයි කියලා බලන්නයි එක වතාවක එක විටක එක මිනිහෙකුට බෑ. වැඩ දෙකක් කරන්න බෑ. මෙන්න මෙතන තමයි ලොකුවට වරද්දා ගන්න තියෙන තැන. අද උගාක් තැන්වල උගන්වන්නේ ආස්වාස ප්‍රස්වාස කරමින් ආස්වාසයේ ප්‍රස්වාසයේ දිගයි දිගයි කියලා බලන්න කියනවා. ඉතින් කරන්න පුළුවන් දෙයක් යවක. වැඩ දෙකක් නෙමෙයි තියෙන්නේ. ගී කියමින් නටන්න බෑනේ. නටමින් ගී කියන්නත් බෑ. ගී කියලා ඉවරලා තමයි නටන්නේ. නටලා ඉවරලා ගී කියන්නේ. ඈ ඉතින් මෙතෙන්දිත් කියන්න තියෙන්නේ ඒකමයි. ආස්වාස කරලා ඉවර වෙලා තමයි එහෙමනම් ආස්වාසය දිගයි කියලා බලන්නේ. ඒක බලන්න බෑනේ කරලා ඉවරයිනේ. ප්‍රස්වාස කරලා ඉවර වෙලා තමයි ප්‍රස්වාසය දිගයි හෝ කෙටි කියලා බලන්නේ. කොහොමද බලන්නේ කරලා ඉවරයිනේ. මෙන්න මෙතන හොඳට පැහැදිලි කරගන්න ඕනේ, නිරවුල් කරගන්න ඕනේ. මේ මම මේ කවුරුවත් පහත් කරන්න කතා කරනව නෙමෙයි. අවුල් වෙලා තියෙන දෙයක් නිරවුල් නිරවුල් කිරීම විතරයි මං කරන්නේ. ආස්වාසයේ ප්‍රස්වාසය සිද්ධ වනු සිද්ධ වන්නේ සිද්ධ වෙනවා කියලා කියන්නේ ස්වභාව සිද්ධියක්. දිග ස්වභාවයකට මේක සිද්ධ වෙනවා නම් කියන්නේ මේක දිග ස්වභාවයක් නම් පවතින්නේ එතන දිග්ගයි දිග්ගයි දිග්ගයි කියලා හිතනවා. කෙටි ස්වභාවයක් නම් පවතින්නේ කෙටි කෙටි කෙටි කියලා හිතනවා. දැන් මොකක්ද කරන්නේ යෝගාවචරයා? මේකේ ස්වභාව සිද්ධිය දෙස අවධාරණය කරගෙන ඒ පිළිබඳව විමසීමක් කරනවා. එච්චරයි. එක වතාවක් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා අරමුණක් ගැනීම සඳහා. එතන ඉඳන් මොකද කරන්නේ? ඒ අරමුණේ ස්වභාවය පිළිබඳව විවේචනාත්මකව, ਵਿਚਾਰාත්මකව බලාගෙන ඉන්නවා. ඒක නම් කරන්න පුළුවන්. දැන් අනුන් කරන වැඩක් දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඈ වැඩ කරන්නයි වැඩේ දිහා බලාගෙන ඉන්නයි බෑ දෙකක් කරන්න. කරන වැඩක් දිහා බලාගෙන ඉන්න පුළුවන්. ආන් ඒ වගේ මෙතනත් මේ ස්වභාව සිද්ධිය දෙසට සිත යොමු කරගෙන අවධාරණයෙන් යුක්තව විචාරාත්මකව බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා කියන හිතනවා ඒ ගැන. දිග නම් දිගයි කියලා හිතනවා. කෙටි නම් කෙටි කියලා හිතනවා. ඒතකොට මේකටම හුස්මටම හිත යොමු කරගෙන ඒ ගැනම හිතන්න පටන් ගත්තාම වෙන කොහේවත් මේ සිතට දුවන්න පුළුවන්කමක් නැහැ. අන්න එතන චිත්ත ඒකාග්‍රතාවයේ ඇති වෙලා ආනාපාන සති සමාධිය සකස් වෙනවා. මේ ආනාපාන සති සමාධිය සකස් වීම සිත ඉහළට නංවා ගැනීමට අවශ්‍ය කරන පළවෙනි පියවර. දැන් සිත ඉහළට නංවා ගන්නවා කියන්නේ ඇත්ත වශයෙන් කියනවා නම් දියුණු වෙනවා කියන එකයි. දියුණු වෙනවා කියන එක. චිත්ත දියුණුව. එහෙම නැතුව මේ ඉහළට නංවා ගන්නවා කියන්නේ පොල් ගහක් උඩට කොස් ගහක් උඩට වගේ නග්ගන එක නෙමෙයි. සිතේ දියුණු ඇති කරගන්න ඕනේ. සිත දියුණු කරගන්න නම් මොකද කරන්න තියෙන්නේ? සිත වහගෙන තියෙන කෙලෙස් අයින් කරගන්න ඕනේ. මොකෙන්ද වහගෙන තියෙන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මේවා අයින් කරන්නේ කොහොමද? මේවා අයින් කරන්න නම් ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණකට සිත යොමු කරගන්න ඕනේ. ඒ බඳු අරමුණක් හොයාගෙන යනකොට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් අරමුණ තමයි ආස්වාසය ප්‍රස්වාසය. ආන් ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ඒකායන නිවන් මාර්ගයේහි පළවෙනි පියවර වශයෙන් ආනාපාන සති සමාධිය අනුදැන වදාළේ. එතකොට හුස්මටම හිත ඒකාග්‍ර කරගෙන පංච නීවරණ යටපත් කරගෙන ඉන්නකොට සිත සැහැල්ලු වෙනවා ශක්තිමත් වෙනවා මේ මේ සැහැල්ලු වුණා වූ ශක්තිමත් වුණා වූ සිතේ ස්වභාවය මොකද්ද ඉහළට නැගීගෙන යාම එතකොට ඔය ආනාපාන සති සමාධිය තුල බොහෝ වේලාවක් ඉන්නකොට විශාල ප්‍රීතියක් ඇති වෙනවා. විශාල ප්‍රීතියක්. ඒ මොන ප්‍රීතියද? රූප රාගය. රූප රාගය කියන්නේ මේ කාමච්ඡන්දය නෙමෙයි, කාම රාගය නෙමෙයි. රූප ලෝකයේ පිළිබඳව ඇලීම රූප රාගය කියන්නේ. ඒක මේ කාම රාගයට වඩා හොඳා. ඒක නිසා අපි මොකද කරන්න ඕනේ? ඒ ප්‍රීතියට මේකාග්‍ර කරගෙන ඉන්නවා. එතකොට අර විතක්ක ਵਿਚාර දෙක ඒවත් අර හුස්මට හිතමු කරගෙන ඉන්න එක අතාරින්න සිද්ධ වෙනවා. එතකොට ප්‍රීතියට මේකාග්‍ර කර ගැනීම තමයි ඉතින් දෙවෙනි ධානය කියලා එහෙම කිව්වත් ඇති වැරද්දක් නැහැ. නොකිව්වත් කමන්නේ දෙවෙනි පියවර. මොකද මේ කරලා තියෙන්නේ අර ප්‍රීතියට මේකාග්‍ර කරගත්තාන් පස්සේ හුස්මට ඒකාග්‍ර කරගන්න බෑ නේ ඒක අතාරින්න වෙනවා. ඒක අතාරින්න වෙනවා. අන්න එතකොට අර පළවෙනි ධාන తත්වේ දැන් අපි පළවෙනි ධානය කියලා කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන අංග ලක්ෂණ පහෙන් යුක්ත අවස්ථාවනේ. ඒක ආනාපාන සති සමාධිය තුල තියෙනවා. ඒතර මේ ආනාපාන සති සමාධිය බොහෝ වේලාවක් ඒ තුල මේ පවතිනකොට එහෙම නැත්නම් ඒ සමාධිය තුළ ඉන්නකොට එතන පළවෙනි පියවර, හෙවත් පළවෙනි ධානය. ඒ පළවෙනි ධානය කියන්නේ අර අංග ලක්ෂණ පහ සම්පූර්ණ වෙලා තියෙනවා කියන එකයි. ඒකට පළවෙනි ධානය කිව්වත් කමන්නේ නොකිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ධාන කියන වචනේ පිටක් කට්ටිය කැමති නැහැ. මේ ධාන කියන වචනේ පාවිච්චි කරන්න මේ බමුණන්ගේ දෙයක් කියලා බය වෙලා. නමුත් ඕක බමුණන්ගේ දෙයක්වත්, ඉතිසිවරුන්ගේ දෙයක්වත්, රජවරුන්ගේ දෙයක්වත් නෙමෙයි. මේ ආනාපාන සති සමාධියෙන් සිත සමාධිගත වුණාන් පස්සේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියන අංග ලක්ෂණ පහ ඇති වෙනවා. පංච නීවරණ යට වෙනවා. එතකොට ඉතින් පළවෙනි පියවර තියලා ඉවරයි. පළවෙනි ධානය කිව්වත් කමක් නැහැ එතෙන්ද. ඉතින් මේ මේ විදිහට ආනාපාන සතිය තුල බොහෝ වේලාවක් ඉන්නකොට විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ඊට පස්සේ ප්‍රීතියට මේක අග්‍ර කරගන්නවා. ප්‍රීතියට ඒකාග්‍ර කරගන්නවා කියන්නේ අර විතක්ක ਵਿਚාර දෙක අතහරිනවා කියන එකයි. ආස්වාසේ ප්‍රස්වාසයට යොමුලා තින හිත අතහරින්න ඕනේ ඒක. විතක්ක ਵਿਚාර දෙක අතහරිනවා. දැන් එතකොට ප්‍රීතියට මේකාග්‍ර වෙලා පවතිනවා. එතකොට ඉතින් ප්‍රීතියෙන් බොහෝ වේලාවක් ඉන්නකොට දැන් අර කෙලින්ම රූප රාගයට රූප රාගයට කියලා කියන්නේ ආනාපානයත් අතහැරලා දාලා මේ ප්‍රීතියටම ඒකාග්‍ර වෙලා තියෙන අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේ බොහෝ වේලාවක් ඉන්නකොට තවදුරටත් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා යටපත් වෙලා ආධ්‍යාත්මික වශයෙන් සිත දියුණුවටපත් වෙනවා. සාමාන්‍යයෙන් පළවෙනි ධානයේ ඉන්න தത്വෙට ආනාපාන සතියේ ඉන්නවට වඩා කාමච්ඡන්ද ව්‍යාපාද යටපත් වෙලා දැන් දෙවෙනි ධානයට ඉන්නකොට. ඒතර දැන් සිත උසස් තත්වයකටපත් වීගෙන යන්නේ. ඉතින් ඒක දෙවෙනි පියවර කියලා කියනවා. ඉතින් දෙවෙනි ධානය කියලා කිව්වක් කමන්නේ. ද්විතීයි ධානය කිව්වත් කමන්නේ. ඒ ප්‍රශ්නයක් නැහැ. නම් නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ. ඒ ආධ්‍යාත්මික දියුණුව මෙතනින් පෙන්වන්නේ. එතකොට ප්‍රීතියට මේක අග්‍ර වෙලා බොහෝ වේලාවක් ඉන්නකොට මේ ප්‍රීතියත් අඩු වේගන යනවා. ප්‍රීතිය අඩු වේගන යනවා කියලා කියන්නේ පංච නීවරණ තවත් යටපත් වෙලා මේ සිත දියුණු තත්වයකටපත් වෙනවා. ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? සැපයටපත් වෙනවා. සැපය කියන එක ප්‍රීතියට වඩා සියුම්. මේ ප්‍රීතිය කියලා කියන්නේ තත්ත්ව වශයෙන්ම රූප රාගය. මේ ප්‍රීතිය කියන්නේ ඒක අඩුවීමක් තමයි සැපය කියන්නේ. එතකොට බොහෝ වේලාවක් එතන ප්‍රීතිමත් වෙලා ඉන්නකොට ඒකත් අඩු වෙලා සැපයටපත් වෙනවා. එතකොට තුන්වෙනි පියවර කියලත් කෙනෙකුට කියන්න පුළුවන්. තුන්වෙනි ධානය කිව්වත් ප්‍රශ්නයක් නෑ. එතන මේ සැපය තුළ බොහෝ වේලාවක් ඉන්නකොට ඒ සැපයත් සියුම් වෙනවා. සැපය කියන්නේ අන්තගාමී අවස්ථාවක්. සැපය කියලා කියන්නේ. සැපයක් සියුම් වෙනවා කියලා කියන්නේ උපේක්ෂාවටපත් වෙනවා. ආන් මේ උපේක්ෂක සිතක් ඇති බව තමයි හතරවෙනි පියවර. එහෙම නැත්නම් හතරවෙනි ධානය කියලාත් කියනවා. ඒතර මෙන්න මේ විදිහට මේ ධාන කියන වචනේ නොකියුවත් කිව්වත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ ධාන කියන වචනේ තේරුම කෙලෙස් දවනවා කියන එකයි. කිලේසේ ජායතීති ජානං. ඒ කෙලෙස් දවන අවස්ථා හතරක් මේ පෙන්වුම් කරන්නේ. ඉතින් මේ කෙලෙස් දවාගෙන ඉන්නකොට මොකද වෙන්නේ මේ පංච නීවරණ ලෝභ දෝෂ මෝහ ආදී ක්ලේශ ධර්මයන් ඒවාගේ බල බිඳෙනවා. බල බිඳිනවා වගේම සිත ශක්තිමත් වෙනවා. ඒ සිත ශක්තිමත් වෙන්න වෙන්න මොකද වෙන්නේ? මානසික ශක්තියත් වැඩි වෙනවා. බුද්ධිමත් භාවයත් වැඩි වෙනවා. මෙන්න මේ විදිහට සමාධිසිත පරිපූර්ණත්වයටපත් වෙලා ඒ කියන්නේ උපේක්ෂාවටපත් වෙලා තියෙන අවස්ථාව තමයි ඔය හතරවෙනි ධානය කියලා කතා කරන්නේ. ඉතින් මේවා තියෙන්නේ කොහෙද කියලා ඉතින් කිව්වත් ප්‍රශ්නයක් නැහැ නොකිව්වත් ප්‍රශ්නයක් නැහැ මේවා තියෙන්න ස්ථාන තමන්ටම තේරෙනවා. පළවෙනි ධානයේ පරිමුඛය තුල පවතිනවා පරිමුඛය කියලා කියන්නේ මේ මුඛයේ වටා ප්‍රදේශය දෙවෙනි ධානයේ S මට්ටමේ තියෙනවා ස්වභාවයක් තියෙනවා. මොකද ඒවා අපි දන්න නිසා මේ කියන්නේ කවුරුත් මුලා කරන්න නෙමෙයි. මේවා පිළිගන්න එපා මේ ශ්‍රාවකයෝ. ඔයගොල්ලන්ත් ඉතින් අවධානයෙන් ඉන්න මේ හාමුදුරුවෝ කිව්වේ ඇත්තද කියලා. එහෙම නැත්නම් මානසික විකෘතියක් මවන්න ඕනේ නැහැ. S මට්ටමේ දැන් පළවෙනි ධා දෙවෙනි ධානයේ තියෙනවා කියලා. මේ අපි ලැබපු අත්දැකීම් මේ කියන්නේ. එතකොට තුන්වෙනි අවස්ථාවට යනකොට නලල් තලයේ ඉස බදා ගන්න ස්වභාවයක් දැනෙනවා. අමුතුවෙන් ඔයගොල්ලෝ මානසික චිත්‍රමවන්න ඕනේ නෑ. මේවා ඉතින් අහගත්තට කමන්නේ අපි ලබාගත් අත්දැකීම් පිළිගන්න එපා. එහෙම සිදු වෙයිද කියලා පරීක්ෂාකාරීව ඉන්න. ඒතර හතරවෙනි අවස්ථාවට යනකොට මේ කිස මුදුනෙන් සිත ඉහළට නැගිලා බොහෝ සහැල්ලු තත්වයකටපත් වෙලා ඔහුගේ ඉතින් පාවෙන ස්වභාවයකින් පවතිනවා. ඒකත් ඔයගොල්ල ඔයගොල්ලන්ගේ අත්දැකීම බවට පත් වෙනකන් මනසින් මවා ගන්න අවශ්‍ය නැහැ. මේ විදියට සමාධිය දියුණු කරගෙන යනකොට ඒ කට්ටියටම පැහැදිලි වෙයි දැන් තමාගේ తত্ত্বය මොකක්ද කියලා. මේ මේ කිව්ව අවස්ථා තමන්ට ලැබිලා තියෙනවද කියන කාරණාව තමන්ට අවබෝධ වෙයි. ඒතර මෙන්න මේ ආකාරයට සමාධිගත සිත ශක්තිමත් කරගෙන ඒ ශක්තිමත් කරගත්තා වූ සිතෙන් තමයි ඉදිරියට අපි ගමන් කරන්නේ. කුමක් සඳහාද මහා බෝධිය හෙවත් මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා මේ මහා ප්‍රඥාව ලබා ගැනීමට අංග හතක් තියෙනවා සති ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියලා. එතකොට මේ සත්බොජ්ජංගය තුල තියෙන සමාධියත් සමත ආනාපාන සති භාවනාවෙන් ලබන සමාධියත් අතර යම්කිසි වෙනසක් තියෙන්න ඕනේ. මොකද මේ වෙනස සත්‍තබොජ්ජංගය වැඩෙන්නේ ආර්ය පුද්ගලයින්ට. ප්‍රත්‍යඥයන්ට වැඩෙන්නේ නමුත් ඔය අපි සාමාන්‍යයෙන් ඔය උගන්වන සමත භාවනාවෙන් ලබන සමාධිය ප්‍රත්‍යඥයන්ටත් තියෙනවා. දැන් ආලාර කාලාම උද්දකරාම වාගේ අයත් ඔය සමාධිය ඔයිට වඩා බොහොම දියුණු තත්ත්වයටපත් කරගෙන හිටියා. නේව සංඥා නාසඤ්ඤායත කියනකන් දියුණු කරගෙන හිටියා. ඒ අයට තියෙන සමාධිය ඔය සත්පොඥංගේට අයිති කියලා හිතන්න බෑ. ඒක ලෞකික වශයෙන් ප්‍රත්‍යඥයන්ටත් ඇති කරගන්න පුළුවන් ඔය ආනාපානයට හිත යොමු කරගෙන ඒකාග්‍ර කරගෙන ප්‍රීතියට සැපයට උපේක්ෂාවට යොමු කරගන්න එක. නමුත් මේ සත්පොජ්ජංගේ වැඩෙන්නේ ආර්ය පුද්ගලයන්ට. එතන ওই සමාධිය නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ යථාර්ථයේ තුල සමාධිගත වෙනවා. උදාහරණයක් කියනවා නම් දැන් අපි මෙන්න මේ විදිහට හිතමු. හැම අරමුණක් ළඟදීම දුක දකිමින් අපි ඉදිරියට ගමන් කරනවා. හැම ඉරියව්වක් ළඟදීම. ඒතකොට හැම ඉරියව්වක් ළඟදීම දුකයි දුකයි දුකයි දුකයි දුකයි කියලා හොඳට පරීක්ෂාකාරීව ඉදිරියට ගමන් කරනකොට හැම ඉරියව්වක් ළඟම මෙයාට පේන්නේ මොකද්ද දුක විතරයි පේන්නේ සැපක් පේන්නෙම නැතු වෙනවා ආන්ගේ දුක දුක දකින්නවා කියන්නේ සත්‍යය දකින්නවා කියන එක නේ සත්‍යය තුලම සමාධිගත වෙනවා ඊළඟට දැන් ඔය විඥාන නාම රූප බලනකොට පංච උපාදානස්කන්ධය බලනකොට හැම සිතක්ම විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප කියලා බලනකොට විඥාන නාම රූප හැර කිසිවක් පේන්නේ නැතුව යනවා. ආන් එතන සමාධිගත වෙනවා. අනිත්‍ය තුළ සමාධිගත වෙන්න පුළුවන්. ඒක නිසා මේ සත්පුජ්ජංගයේ තියෙන සමාධියත් සමත සමාධියේහි ඔය ලෞකික සමාධියත් අතර ඔය වෙනස තියෙන්නේ. දැන් ඔය සක්‍රුදාගාමී මාර්ගයේ වඩන පුද්ගලයෙකුට සත්පුජ්ජංගයම ඒ සමාධියම තමයි. නමුත් ඊටත් වඩා හුඟක් ඉහළ තත්වයකට යනවා. අනාගාමී මේ සකෘදාගාමි කමඨං වඩන කට්ටිය මහා තද සමාධිය වලට යනවා. ඒවා විදර්ශනා සමාධි කියලා කියන්නේ. ඉතින් මේ කොන් මොන සමාධිය කිව්වත් ඒ සමාධියෙන් පසුව තමයි ප්‍රඥාවට යන්න පුළුවන්කම තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා. අනිමිත්ත සමාධිය කියලා මහා ගැඹුරු අවස්ථාවක් තියෙනවා. සියලුම ලෝක සංඥා ඉවත් වෙලා ශූන්‍යත්වය තුල ශූන්‍යත්වය කියලා කියන්නේ කිසිවක් නැති බව තුළ සමාධිගත වෙනවා. නිමිති සියල්ලක්ම අයින් වෙලා යනවා. ඒවා තමයි ගැඹුරු සමාධිය ඒවා. එතකොට ඒවා නෙමේ පළමුවෙන්ම අපි ඇති කරගන්න ඕනේ සාමාන්‍යයෙන් සමත සම්මා සමාධිය කියන්නේ ලෞකික අරමුණකට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරලා පංච නීවරණ යට කරගෙන සිත ශක්තිමත් කරගෙන මානසික ශක්තිය ඇති කර ගැනීමයි මේ මුල් අවස්ථාවේදී සමාධියෙන් කෙරෙන්නේ. ඉතින් සමාධිය පිළිබඳව මේ දේශනාව හොඳටම සෑහෙනවා. මට නැවතර සැරයක් කියන්න තියෙන්නේ මේ සිත ඉහළට යනවා කියන එකේ තේරුම මේකයි. දැන් අපි මෙන්න මෙහෙම හිතන්න. තට්ටු හතරක ගොඩනැගිල්ලක් තියෙනවා. මේ තට්ටු හතරේ ගොඩනැගිල්ල තියෙනවා සලකුණු. මේ පල්ලෙහාම තට්ටුවේ කොළ පාට කොඩියක් තියෙනවා කියලා හිතන්නකෝ. දෙවන තට්ටුවේ තියෙනවා නිල් පාට කොඩියක්. තුන්වෙනි තට්ටුවේ තියෙනවා කහ පාට කොඩියක්. හතරවෙනි තට්ටුවේ තියෙනවා සුදු පාට කොඩියක්. දැන් එතකොට යම්කිසි පුද්ගලයෙක් මේ තට්ටු හතර දිහා බලා ඉන්නවා. මෙහෙම ඉස්සලා පළවෙනි තට්ටුව දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මෙයාට දැන් දෙවෙනි තට්ටුව දිහා බලන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අර කොළ පාට කොඩිය අතහැරලා දාලා නිල් පාට කොඩියට හිත යොමු කරගන්නවා. එතකොට සිත ඉහළ යාමක් නෙමෙයි අර එක එක තලවලට සිත යොමු කර ගැනීමක්. දැන් දෙවෙනි තට්ටුව. ඊළඟ දෙවෙනි තට්ටුවේ තියෙන්නේ මොකද්ද කිව්වේ? නිල් පාට කොඩිය. ඉතින් නිල් පාට කොඩියටම හිත ඒකාග්‍ර කරගෙන ඉන්නවා. ඊළඟ තුන්වෙනි තට්ටුව දිහා බලනවා. ඒක තියෙන්නේ කහ පාට කොඩියක්. ඒකට හිත යොමු කරගන්නවා. ඊළඟ හතරවෙනි තට්ටුවට හිත යොමු කරගන්නවා. ඒතර මේ මේ තලවලට හිත යොමු කර ගැනීම තමයි ඉහළ යනවා කියලා කියන්නේ. එහෙම නැතුව මේ ඉහළ යාමක් මෙතන නැහැ. එක එක තල එක එක තට්ටු වලට සිත යොමු කර ගැනීම මෙතන කරන්නේ. අවධානය යොමු කර ගැනීමක්. අන් ඒකයි ඔය සිත ඉහළ යනවා කියලා කියන්නේ. තවත් අර්ථයක් තියෙනවා සිත ඉහළ යනවා කියන එකේ තේරුම සිත දියුණු වෙනවා කියන එක. දැන් ඉහළට යනවා කියලා කියන්නේ ඉහළට නගිනවා කියන්නේ දියුණුවක්. මොකද මේ පංච නීවරණ පළවෙනි පියවරට වඩා දෙවෙනි ධානයේදී පංච නීවරණ වල බල බිඳිනවා. ඒතර ආනාපාන සතියට වඩා පළවෙනි ධානයේ තත්වයේ ඉන්නකොට පංච නීවරණ බල බිඳිනවා. එතකොට දෙවෙනි ධානයට යනකොට තවත් බල බිඳිනවා. තුන්වෙනි ධානයට යනකොට තවත් පංච නීවරණ වල බල බිඳිනවා. හතරවෙනි ධානයට යනකොට තවත් බල බිඳිනවා. ඒ බල බිඳෙන්න බිඳෙන්න මොකද වෙන්නේ මේ කෙලෙස් මර්ධනය වෙනවා. පංච නීවරණ මර්ධනය වෙනවා කියන්නේ සිත දියුණු වෙනවා කියන එක. ආන් ඒ අර්ථයනොත් හිත ඉහළට යනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉහළට යනවා කියන්නේ හිත උසස් මට්ටමටපත් වෙනවා කියන එක. පහත් තත්වයේ තියෙන එක උසස් තත්වයට යනවා. ඉතින් ආන් ඒ විදිහට චතුර්ථ ධානයේට ගිහිල්ලා හැම නැත්තම් උපේක්ෂාවටපත් කරගෙන මදහස් හිතක් ඇති කරගෙන ඊළඟට මේ කායානුපස්සනාව පිළිබඳව තවත් ගැඹුරින් හිතන්න පටන් ගන්නවා. දැන් ලෝකය කියලා කියන්නේ කුමක්ද? දුක යම් තැනකද එතන ලෝකයයි. දුක තියෙන්නේ කොතනද? කය තුල නෙමෙයි. කය තුල දුක තියෙනවා නම් සිත ඉවත් වෙලා ගියේ කය තුලත් දුක තියෙන්න පුළුවන්. කයයි හිතයි දෙක එකට එකතු වුණ තැන තමයි දුක තියෙන්නේ. දැන් සිත ඉවත් වෙලා ගිය කයක් තමයි මලමිනියක් කියන්නේ. ඒ තුල දුකක් නැහැ. එතකොට මේ කයයි හිතයි දෙකට එකතු වුණ තැන තමයි සත්වයා කියලා අපි කතා කරන්නේ අන්න එතන තමයි දුක තියෙන්නේ. ලෝකය කියන්නේ තාන් ඒකයි. ජීවිත පැවැත්ම කියන්නේත් ඒකයි. මොකද්ද? කයයි හිතයි දෙකේ එකතුව. එතකොට මේ එකතුවෙන් ඉස්සල්ලාම අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ කය කියන කොටස. මොකද ඒක තමයි ඕලාරික. එතකොට ඉස්සල්ලාම අවධානයට ලක් වෙන්නේ කය සම්බන්ධ කරගෙන. පළමුවෙන් අරමුණු වෙන්නේ කය. ඇලෙන්නෙත් කයට ඉස්සරලා ගැටෙන්නෙත් කයට. ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ ජීවිත පැවැත්මෙහි කය කියන කොටස පිළිබඳව පරීක්ෂණය ඉස්සල්ලා ආරම්භ කරන්න කිව්වා. එතකොට මුලින්ම අපිට පෙන්වුවේ උන්වහන්සේ කය නිසා අපි මොන තරම් දුකටපත් වෙනවද කියලා. අර ඉරියාපත පබ්බය චතුසම්පජඤ්ඤ පබ්බය කියන පරිච්ඡේද දෙකෙන් උගන්වන්නේ ඕකයි. හැම එක එක විදිහට තියාගෙන ඉන්න බෑ. එහාට හරවනවා, මෙහාට හරවනවා, ඉඳ ගන්නවා, නැගිටිනවා, හෙට යනවා, මෙහෙට යනවා, ඈ පිහ දානවා, හොදනවා, ඈ කව කය සම්බන්ධ කරගෙන. මේක එළිය දාලා තියන්න බෑ. ගෙවක් ගියක් දොරක් හදා ගන්න ඕනේ. ඒ ඒව ඇතුළේ නිකන් දාලා තියන්නත් බෑ. කණ්ඩා දින්න දෙන්නත් ඕනේ. මේ විදිහට මේ කය නිසා කය සම්බන්ධ කරගෙන මොන්න තරම් අපි දුකටපත් වෙනවද කියලා තමයි ඉස්සල්ලා පෙන්වන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ කයට මේ මිනිස්සු පුදුම ඇලීමක් තියෙන්නේ. තමන්ගේ කයටත් ඇලෙනවා ගැටෙනවා, අනුන්ගේ කයටත් ඇලෙනවා ගැටෙනවා. මක් නිසාද? කය කියන්නේ කුමක්ද කියා නොදන්නා නිසා. ආන් ඒක නිසා ඉස්තරලාම ජීවිත පැවැත්මෙහි කය සම්බන්ධව කය කියන්නේ කුමක්ද කියලා දැනගන්නයි කිව්වා. එතකොට මම කියන්නම් කය කියන්නේ කුමක්ද කියලා මේ ශ්‍රාවක පිරිස මම කිව්ව තරමට පිළිගන්න එපා. මම නිතරම කියන දෙයක් තමයි මම කියන දේ අහන්න. ඒක දරාගන්න. හැබැයි එකපාරට පිළිගන්නත් එපා, එකපාරට ප්‍රතික්ෂේප කරන්නත් එපා. අසා දරාගෙන සිතා විමසා බලන්න. එතනින් තමයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. එදම මං කියන්නම් කය කියන්නේ මොකක්ද කියලා එකපාරට පිළිගන්න එපා. මම අවබෝධ කරගෙන තියෙන හැටියට කය කියන්නේ රූපයක් පමණයි. මේ කයට කිසියම් ප්‍රාණයක්, ජීවයක්, හැඟීමක්, දැනීමක්, චින්තනයක්, වින්දනයක් මොකවත්ම නැහැ. රූපයක් පමණයි. දැන් මේගොල්ලෝ අහන්න ඕක. අහලා දරා ගන්න. ප්‍රතික්ෂේප කරන්නත් එපා, පිළිගන්නත් එපා. ඔය කට්ටිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න. මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්තද? කියන කාරණාව පිළිබඳව. තනකොළ ගහකට තරම් ප්‍රාණයක් මේ කයට නෑ. රූපයක් පමණයි. දැන් මේක පිළිබඳව පරීක්ෂණ පවත්වනකොට මෙහිමයි පටන් ගන්න ඕනේ. සිත ඉවත් වෙලා ගිය කයක් ළඟට යන්න. ගිහිල්ලා කතා කරන්න, නැගිටින්න කියන්න, ඇස් දෙක අරින්නේ කියන්න, වාඩි වෙන්න කියන්න. මොකවත් බෑ. මොකද බැරි ක්‍රියාකාරීත්වයේ හෙවත් හිත ඉවත් වෙලා ගිහිල්ලා. එතකොට හිත ඉවත් වෙලා ගියන් පස්සේ මේ කයට කිසිම දෙයක් කරන්න බෑ. ඇස් දෙක අරින්නවත් බෑ. හිත ඉවත් වෙලා ගියොත්. එහෙමනම් ලෝකයේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කය තුලයි හිත තුල කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ. රූපයක් පමණයි. මෙන්න මේ විදිහට තමයි මේ පොඩි පරීක්ෂණ මේවා ඊතරම් දුරට ලොකු පරීක්ෂණ නෙමෙයි. අර කියපු දේ එකපාරට පිළිගන්නේ නැතුව පොඩ්ඩක් හිතලා බලනවා. එතකොට කය කියන්නේ රූපයක් පමණයි කිව්වා. ඒක පොඩ්ඩක් හිතලා විමසලා බලුවා. ඒ කියන කතාව දැන් පිළිගන්න සිද්ධ වෙනවා. මොකද සිත ඉවත් වෙලා ගියාන් පස්සේ මේ කයට මොකක් කරන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. රූපයක් පමණයි. දැන් ඊළඟට අපි යන්න ඕනේ රූප කියන්නේ කුමක්ද කියලා හොයාගෙන යන්න ඕනේ. රූප කියන්නේ කුමක්ද? කය කියන්නේ රූපයක් පමණයි නේක දැන් පැහැදිලි නේ? රූප කියලා කතා කරන්නේ ඉඳුරන්ට ගොදුරවන්නේ රූපයයි. ඉඳුරන් කියන්නේ මොනවද? ඇස, කන, දිව, නාසය, කය, මන. මේවා තමයි ඉඳුරන් කියලා කියන්නේ. ඉඳුරන්ට ගොදුරවන්නේ රූපයයි. ඉන්ද්‍රයන්ට යමක් ගොදුරු වෙනවා නම් ඒ සියල්ලක්ම අයිති වෙන්නේ රූපවලට. ඒවා කොටස් වලට බෙදෙනවා. රූප හයක් තියෙනවා. හය වර්ගයක්. ඇහැට ගොදුරු වෙන රූපයට කියනවා වර්ණ රූපය කියලා. කනට ගොදුරු වෙන්නේ ශබ්ද රූපය. දිවට ගොදුරු වෙන්නේ රස රූපය. නාහයට ගොදුරු වෙන්නේ ගන්ධ රූපය. හමට ගොදුරු වෙන්නේ පොට්ටබ්බ රූපය. මනසට ගොදුරු වෙන්නේ ධම්ම රූපය. ඒතර රූප 6යි තියෙන්නේ. මොකද ඉඳුරන් 6 නැති තියෙන්නේ. මේ මේ ඉඳුරන් 6ට ගොදුරු වෙන යමක් තියෙනවා නම් ඒවට කියනවා රූප කියලා. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. එතකොට මේවා ඉඳුරන්ට ගොදුරු වෙන්නේ ඇයි? ධාතු සමූහයක සංකලනයක්. රූප කියලා කියන්නේ. ධාතුන් කියන්නේ ශක්තියින්. ශක්තියින් හයක් ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා ලෝකය ගැන කතා කරනකොට. මේ ශක්තියින් හයෙන් හතරක් නිතරම එකට එකතු වෙලාමයි තියෙන්නේ කවදාවත් වෙන් කරන්න බෑ. වෙන් වෙන්නෙත් නෑ. වෙන් කරන්නත් බෑ. එකට එකතු වෙලාමයි තියෙන්නේ. ආන්ගේ එකතු වෙලා තියෙන ශක්ති හතරට තමයි අපි රූප කියලා කියන්නේ. මොනවද ඒ ශක්තියින් හතර? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේවට ධාතු කියලාත් කියනවා, ශක්තියින් කියලාත් කියනවා. මේ ධාතු හතර වෙන් කරන්න බෑ කවදාවත්. බුදුහාමුදුරුවෝ බුදු වෙන ඉස්සෙල්ලත් බුදු නෑන් පස්සෙත් එදත් අදත් සදාකාලිකව හැමදාම වෙන්කරන්න බැරිව එකට එකතු වෙලා තියෙන ස්වභාවය තමයි රූප කියලා කියන්නේ. හැබැයි මේවා එක සමානව එකතු වෙන්නේ නැහැ. නිතරම එකක් වැඩිපුර අරගන්නවා. නිතරම එකක් වැඩිපුර ගන්නවා. ආන්ගේ වැඩිපුර තියෙන පැත්ත බලලා අපි ඒවට කතා එක එක නම් දෙනවා. එතකොට මේ රූප ආයසරයක් අපි අවබෝධ කරගන්න පහසුව තකා මුළු ලෝකේ තියෙන සියලුම රූප කොටස් හතරකට බෙදමු ඊළඟට. මොකක්ද මේ කොටස් හතර? ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළං. ද්‍රව්‍ය කියන්නේ රූපයක්. මේ තියෙන මේ කණු, ඔය පෑන්, අර ගස් කොළන් එතකොට ඇහැට ගොදුරු වෙනවා නම් ආන්ගේ ඇහැට ගොදුරු වෙන දේවල් තමයි මේ ද්‍රව්‍ය කියලා කියන්නේ. දැන් බලමු වතුර ටිකක් අපිට ඇහැට ගොදුරු කරගන්න පුළුවන්. ගින්දරත් ඇහැට ගොදුරු කරගන්න පුළුවන්. නමුත් සුළඟ කියන එක ඇහැට ගොදුරු කරගන්න බෑ. මේ ගස් කොළන් ආදී දේවල් ගොදුරු කරගන්න පුළුවන්. ආන්ගේ ඇසට ගොදුරු කරගන්න පුළුවන් දේවල් වලට කියනවා වර්ණ රූප කියලා. ද්‍රව්‍ය කියන ස්වභාවයට අයිති වෙන්නේ මොනවද? පටවි ධාතුව වැඩිපුර තියෙන දේවල්. ද්‍රව්‍ය කියන ඒවාට අයිති වෙන්නේ. දැන් ජලය හැට ගොදුරු වෙන එක ඇත්ත. නමුත් ඒක ද්‍රව්‍ය වලට අයිති වෙන්නේ නැහැ. හැට ගොදුරු වුණු තරමට. ඒක අයිති වෙන්නේ ද්‍රව කියන රූපේට. පටවි ධාතුව යම් වැඩිපුර යමක් තියෙන තැනක් තියෙනවා නම් එතෙන්ට අපි කියනවා ද්‍රව්‍ය කියලා. දැන් මේ ත්‍රිකෝණමානත්වයෙන් යුක්ත වූද ග්‍රහණය කරන්න පුළුවන් වූද මේ පුටු මේස මේ ගෙවල් දොරවල් ගස් කොළන් ආදී දේවල්. එතන වැඩිපුර තියෙන්නේ මොනවද? පටවි ධාතුව. නමුත් ආපෝ තේජෝ වායෝ කියන ධාතුත් ඊටාම සියුම් වශයෙන්ම හරි තියෙන්න ඕනේ. මොනවා කරලවත් වෙන් කරන්න බෑ. එක ධාතුවක් තියෙන බව හොයාගත්තොත් ඇති අපිට. මොකද මහා ප්‍රඥ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ධාතු හතර වෙන් කරන්න බෑ කියලා. එහෙනම් එක ධාතුවක් තියෙන බව හොයාගත්තොත් ඒ ඇති හොඳටම අපේ පරීක්ෂණයට ඒක සෑහෙනවා. ඊළඟට ද්‍රව ද්‍රව කියලා කියන්නේ වැగిරෙන සුළු දේවල්. තෙල්, ගිතෙල් ආදී දේවල් වැగిරෙන සුළු දේවල්. ඒ වැగిරෙන සුළු දේවල් තුල තියෙන්නේ වැඩිපුර මොකක්ද? ආපෝ ධාතුව වැඩිපුර මේ මේ වැగిරෙන ස්වභාවය. නමුත් තේජෝ ධාතුව, පඨවි ධාතුව, වායෝ ධාතුව මේවත් තියෙන සුළුවෙන් හරි. දැන් බලමු සාමාන්‍යයෙන් පෙට්‍රල් ටිකක් අරගෙන බලනවා. ඩීසල් ටිකක් ගන්නවා. එන්ජින් ඔයිල් ටිකක් ගන්නවා. පොල් පැන ටිකක් ගන්නවා. මී පැන ටිකක් ගන්නවා. අපිට පැහැදිලිව පේනවා පොල් පැණි වලට වඩා මී පැණි වල ඝනත්වය වැඩියි. පෙට්‍රල් වලට වඩා ඩීසල් වල ඝනත්වය වැඩි. ඊට වඩා එන්ජින් ඔයිල් වල ඝනත්වය වැඩි. කරදිය ටිකක් ගන්නවා. මිරිදිය ටිකක් ගන්නවා. මිරිදියට වඩා කරදිය ඝනත්වයෙන් වැඩි. මොකද්ද මේ ඝනත්වය කියන්නේ? පටවිය. එතකොට මේ ජලය ද්‍රව තුලත් මේ පටවි ධාතුව කියන එක තියෙනවා. වැඩිපුර තියෙන්නේ වැగిරෙන ස්වභාවය. උෂ්ණත්වයේ සීතත්වයේ කියන එකක් තියෙනවා. දැන් ජලය ඇල්ලතර ටිකක් ගත්තොත් එහෙම ඕකේ සීතත්වයේ තමයි වැඩිපුර තියෙන්නේ. උෂ්ණත්වයේ අඩුයි. නමුත් උෂ්ණත්වයේ තියෙනවා. නැත්තම් එහෙම අයිස් බාටපත් වෙනවා අපිට ඕක පාවිච්චි කරන්නත් බැරි තත්ත්වයකටපත් වෙනවා. සාමාන්‍යයෙන් බොන ජලය ටිකක් ගත්තාම උෂ්ණත්වයට වඩා සීතත්වයේ තියෙනවා. දැන් උණු වතුර ටිකක් ගත්තාම සීතත්වයට වඩා උෂ්ණත්වයේ තියෙනවා. ඒතර උෂ්ණත්වයක් තියෙනවා සීතත්වයක් තියෙනවා මේ දෙකම තියෙනවා. සිසිල් බවක් තියෙනවා උණුසුම් බවක් තියෙනවා. දැඩි බවක් තියෙනවා. දැඩි බව කියන්නේ ගොරෝසු ස්වභාවය, තද ස්වභාවය. ගින්දර ගත්තත් ඒ වගේ. ගින්දරවලක් තියෙනවා. ගින්දරවල ජලය තියෙනවා. දැන් ගිනි ගොඩක් උඩින් වීදුරු කෑල්ලක් ඇල්ලුවොත් වතුර බින්දු ටික ටික වැටෙන්න පුළුවන්. ඒ වාෂ්ප කියලා දුම කියලා ඉහළට යන්නේ මොනවද? ජල වාෂ්පය යන්නේ. එතකොට ගිනි ගොඩක් දිහා බලාගෙන ඉන්න ගිනි ගොඩ මෙහෙම හෙල්ලෙනවා. මෝල් ගහ වගේ තියෙන්නේ නැහැ. එතකොට ගින්දර තුලත් අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරම තියෙනවා. සුළඟ ටිකක් සුළඟ කියලා කියන්නේ රූපයක්. සුළඟ කියලා කියන්නේ. දැන් මේ වාතය කියලා කියන්නේ ඕක රූපයක්. වායෝ ධාතුවනේ මේ වාතය කියලා කියන්නේ. රූපයක්. එතකොට මේ වායුව කියන රූපයේ තුලත් මේ හතරම තියෙන්න ඕනේ. දැන් පඨවි ධාතුව තියෙන නිසා තමයි මේ සුළඟට ගස් ගල් පෙරලන්න පුළුවන්. අපේ ඇඟේ හැප්පෙනවා දෙල්ලා. දැන් මේ ෆෑන් එකෙන් මෙහාට තල්ලු කරන හුලඟ මගේ ඇඟේ හැප්පෙනවා. හැප්පෙන්නේ මොකද්ද? පටවිය හැප්පෙන්නේ. මේ ගස්ගල් පෙරලගෙන යන හුලඟ. ඊටවට අර පටවි ධාතිය තමයි හැප්පෙන්නේ. ඊළඟ සුළඟ තුල සීතත්වය තියෙනවා. උෂ්ණත්වයක් තියෙනවා. වැඩිපුර තියෙන්නේ මොකද්ද? හමා යන ස්වභාවය. මේ සුළඟ කියන රූපය ගත්තාම ඊටාම හොඳින් මේ ධාතු හතර අපිට බලන්න පුළුවන්. පටවි ධාතුව තියෙනවා ඒකයි අපේ ඇඟේ හැප්පෙන්නේ ගස්කොළන් වල හැප්පෙන වැවිදilla. ඊළඟට ආපෝ ස්වභාවය කියන්නේ සිසිල් ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමා යන ස්වභාවය. ওই හතරම තියෙනවා සුළඟ කියන රූපේ. අනික් රූප වලට වඩා හුඟක් පැහැදිලිව දකින්න පුළුවන්. ඊළඟට ජලය කියන එකෙත් පටවිය තියෙන නිසා තමයි අර සුනාමියට පුළුවන් වුණේ අර රේල් පීරි දෙකට තුනට නමලා දැන් මේ සුනාමිය ඇවිදින්න. මොකද්ද මේ හැප්පුණේ? ගල් ගෙඩි හැප්පිලා නෙමෙයි වතුර ගිහිල්ලා හැප්පිලා තියෙන්නේ. ගස් කල් කඩාගෙන ගිහින් තියෙනවා. තේරුණේ? ඔය රේල් පීලි එහෙම දෙකට නමලා තියෙනවා. ඔය කෝච්චි පෙට්ටිය අඹරවල දාලා තියෙනවා. පටවි ධාතුව හැප්පිලා තියෙන්නේ. දැන් අපිට ඔය වතුර ටිකක් අරගෙන කෙනෙකුට රිදෙන්න ගහන්න පුළුවන්. බාල්දියෙන් නෙමෙයි වතුර වලින් ගෑයි යකි. දුවනකම් ගහන්න පුළුවන්. වතුර වලින්. ඒ ගිහිල්ලා හැප්පෙන්නේ මොකද්ද? ජලයේ තියෙන පටවි ධාතුව. එතන මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළං කියන මේ රූප හතර ගත්තාම අපිට මුළු ලෝකේම තියෙනා වූ රූප ස්වභාවය බලා ගන්න පුළුවන් එක්තරා ප්‍රමාණයකට. එතකොට මේවෙන් ඇසට ගොදුරු වෙන රූප ගොඩාක් තියෙනවා. දැන් පඨවි ගස් ගල් පර්වත ආදී දේවල්. එතකොට ජලය, එතන ගින්දර මේවා හැට ගොදුරු වෙනවා. ඊළඟට මේ ජලය කියන එක දැන් සාමාන්‍යයෙන් අපේ ඇඟට ජලය ටිකක් ගැහුවයන් පස්සේ ඇඟටත් ඒක අල්ල ගන්න පුළුවන් ඒක හැප්පෙන ගතිය. හැප්පෙන ගතිය තියෙන්නේ මොකද? පටවිය තියෙන නිසා. ඒතර මෙන්න මේ විදිහට ඊටාම සරල විදිහේ පරීක්ෂණයක් පවත්වන්න පුළුවන් මුළු ලෝකේ තියෙන සියලුම රූප කොටස් හතරකට බෙදලා. ඊළඟට වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියන ඒවත් එකින් එක අරගෙන අපිට බෙදලා දක්වන්න පුළුවන්. දැන් වර්ණ රූපය කියන්නේ හැට ගොදුරු වෙන දේවල් අපිට ඉතා පැහැදිලි මේ තියෙන ගස් ගල් පර්වත මේ කණු පුටු ඔක්කොම වර්ණ රූප වලට අයිති වෙන්නේ. ඒවැත් පටවියාපෝ තේජෝ ආයෝ තියෙනවා. ඒ ද්‍රව්‍ය වලට ඇති වෙන්නේ. ඊළඟට ශබ්ද රූප. ශබ්ද රූපය ගත්තාම පැහැදිලිව අපිට පේනවා මේ ශබ්ද රූපය තුල පටවිය තියෙනවා. ඒ පටවිය තියෙන නිසා තමයි අපි මේ කන් අඩිය කන් අඩිය කියන්නේ සෝත ප්‍රසාදය කියලා ඊට සියුම් ස්වභාවයක් තියෙනවා මේ කන ඇතුලේ. ඕක චලනය වුණොත් තමයි අපිට ශබ්දයක් බව දැනුවත් වෙන්නේ. ඕක චලනය කරන්නේ කොහොමද? මේ ශබ්දය වායුව දිගේ ගමන් කරලා අර කන ඇතුළට ඇද ගන්නවා. ඒක ප්‍රසාද රූපයෙන් ඇද ගන්නවා. ඒ ඇද ගන්නකොට මොකද කනේ අර සෝත ප්‍රසාදය ගිහිල්ලා මේ ශබ්දේ හැප්පෙනවා ගිහිල්ලා. අන්න ඒ හැප්පෙනකොට සෝත ප්‍රසාදය කියන එක චලනය වෙනවා. චලනය වුණාන් පස්සේ තමයි ශබ්දයක් බව දැනුවත් වෙන්නේ. දැන් මේ සෝත ප්‍රසාදය විනාශ වෙලා තියෙන කෙනෙකුගේ චලනය කරන්න අමාරුයි. දැන් සාමාන්‍යයෙන් ඔය කන ඇහෙන්නේ නැති බීරෙකුට සතිඤ්ඤ කරලක් නෙමෙයි බට්ටෙක් නෙමෙයි ඊට වඩා දෙයක් පත්තු කරලා දැම්මත් ගණනක්වත් නැහැ. මොකද අර සෝතප්‍රසාදේ චලනය කරන්න බෑ. දැන් අපිට දැන් ওই පුටුවයට සත්‍ය කරලා බට්ටේ පත්තු කරලා දැම්මොත් එහෙම ඒ ශබ්දය සමග ගලාගෙන එන එහෙම නැත්නම් ඒ සමග හමාගෙන එන පටවි ධාතුව ගිහිල්ලා අපේ කනේ හැප්පිලා කන් අඩි කන් අඩි පැලිලා ලේ ගලන්න පටන් ගන්නත් පුළුවන්. ඔය අධික සද්දයක් ආයන් පස්සේ කන් අඩියේ පරල යනවා. පරල ගිහිල්ලා ලේ වැක්කිරෙනවා. ඒ පරල යන්න ගිහිල්ලා හැප්පෙන්නේ මොකද්ද? ශබ්ද රූපය. දැන් ඔය කන්දක් අයිනේ කන්දක් පාමුල රෙද්දක් ගහන්න බලන්න ගලක ඔය රෙදි ගලේ ගහන්නේ රෙද්ද ගලේ ගහනකොට පොඩ්ඩක් වෙලා ගිහිල්ලා එහා පැත්තේ කන්දේ හැප්පෙනවා හැබැයි සාමාන්‍ය වෙලාවක් යනවා මේ රෙද්ද ගහපු හැටි නෙමෙයි රෙද්ද ගහලා ඇබිත්තක් වෙලා යනවා ඒක. මොකද සද්ද රූපය ගිහිල්ලා කන්දේ හැප්පෙනවා. ඊට පස්සේ අපිට සද්ද ඇහෙනවා. එතන දෝංකාරය කියලා කියන්නේ ආවරණය කරන ලද කාමරයක් තුළ හෝ හෝල් එකක් තුළ ශබ්දයක් කරපුවාම මොකද වෙන්නේ? බිත්ති වල හැප්පෙනවා ගිහිල්ලා. හැප්පිලා ආයතරයක් ඒක කනට එනවා. දෝංකාරය කියන්නේ ඒකයි. එතකොට මෙන්න මේ විදියට ශබ්ද රූපයේ තුල ඊටාම පැහැදිලිව අපිට පේනවා පටවි ධාතුව තියෙන බව. ඒ නිසා තමයි අර කන් අඩිය චලනය කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ශබ්ද රූපේ ගමන් කරන්නේ වායෝ දිගේ. එතන වායෝ ධාතුවක් තියෙනවා. පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතරම මොනවා කරලවත් වෙන් කරන්න බෑ එක ධාතුවක් තියෙන බව හොයාගත්තොත් අපිට හොඳටම සෑහෙනවා මේ පරීක්ෂණයට. මොකද මහා ප්‍රඥ සම්බුදු පියාණන් වහන්සේ මේ පිටිබඳව මහා ප්‍රඥාවෙන් පරීක්ෂණ පවත්තලයි මේ දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා එක ධාතුවක් තියෙන බව හොයාගත්තොත් අපිට ඇති හොඳටම. අනික් ධාතු තියෙන බව ඒ අනුසාරයෙන් අපිට තීරණය කරගන්න පුළුවන්. එතකොට ශබ්ද රූප ගන්ධ රූප. ගන්ධ රූපේ නම් පැහැදිලිවම තියෙනවා. తත්‍ර ගන්ධවතී පටවිය කියලා තර්ක සංග්‍රහය කියලා තියෙන්නේ. ගන්ධය කියලා කියන්නේ පටවිය කියන එකයි. යමකින් ගන්ධය සුගන්ධය හෝ දුර්ගන්ධය එනවා කියන්නේ එයින් නිකුත් වෙන සියුම් කැබලි වාතයට මිශ්‍ර වෙලා වාතයේ දිගේ හමාගෙන යනවා ගලාගෙන යනවා. එතකොට මේ නාසයේ තියෙන ගාන ප්‍රසාදයෙන් ඒක ඇද ගන්නවා. එතකොට ගාන ප්‍රසාදයේ චලනය වෙනවා අර පටවිය වාතයේ දිගේ යන සියුම් කැබලි ඇතුළට ගියාම ගාන ප්‍රසාදයේ චලනය වෙනවා. අන්න එතකොට තමයි ගන්ධයක් බව දැනගන්න පුළුවන්. ඒතර ගාන ප්‍රසාදයේ දුර්වල වන නෑන් පස්සේ ගන්ධය කියන එක ඊතරම් දැනෙන්නේ නෑ. දැන් ওই වයසට යන්න යන්න මේ හැම ඉන්ද්‍රියක්ම දුර්වල වෙනවා. ඇහැ දුර්වල වෙනවා, කන දුර්වල වෙනවා. එතකොට කියනවා මගේ දැන් පෙනුම අඩුයි කියලා. කන දුර්වල වෙනකොට කියනවා දැන් එහෙනම අඩුයි කියලා. මොකද අර හැප්පෙන ස්වභාවයෙන් චලනය කරන්න බෑ. පටවි ධාතුව ඇවිදලා හැප්පෙනවනේ. ඒකෙන් චලනය කරන්න බැරුව යනවා. නාසයේත් ඒ වගේ. නාසයත් දුර වෙනවා. වයසට යන්න යන්න මේ ගන්ධය කියන එක දැනෙන්නේ නැහැ වැඩි. ඒතර සුගන්ධයේ දුර්ගන්ධයේ දෙකින් පෙන්눔 කරන්නේ මොකද? යමකින් නිකුත් වෙන කැබලි. දැන් ওই දවල්ට බදින බැදුමයි රැයට බදින බැදුමයි අතර වෙනසක් තියෙනවා. රැයට බදින බැදුමෙන් නිකුත් වෙන කැබලි ඈතට ගමන් කරනවා. මොකද ඒවා පුච්චන්න සූර්යාලෝකේ නැහැ. නමුත් ගිනි මද්දහනේ බඳුනි බැදුමක් ගැන හිතන්න. අඩි දෙකක් තුනක්වත් එහාට ඇදගෙන යන්න දෙන්නේ අර සූර්යා ලෝකයේ මොකද කරන්නේ? අර ඒ ගන්ධ රූපය තුල තියෙන කැබලි පුච්චලා දානවා. එහාට අරන් යන්න දෙන්නේ තවත් ඔන්නම් පරීක්ෂණ පවත්වන්න පුළුවන් මේ ගන්ධ රූපය පිළිබඳව දැන් අසුචි පිටක් අරගෙන බෝතලයක දාන්න. දාලා මූඩිය අරින්න. මෝඩිය ඇරියන් පස්සේ තමයි ඒකේ තියෙන කැබලි වාතයට එකතු වෙන්න පුළුවන්. මෝඩිය වැහුවොත් බෑ. දැන් මෝඩිය වහලා ඉවර වෙලා ඒක දැන් විදුරු බෝතලයක් ගත්තාම වටේට ඒකේ ආකෘතිය පේනවනේ හැඩය පේනවනේ ඒක එන්නේ කොහටද ඇහැට නාසයට එන්නේ නැහැ එතකොට මේක කොළ කෑල්ලක් අරන් සම්පූර්ණයෙන් ආවරණය කරලා මෝඩි ඇරියොත් ඊළඟට ඒ අපි හිතමු අසූචි පිටක් කියලා. ඊට පස්සේ අසූචි පිට එන්නේ කොහාටද? නාහෙට එන්නේ. මෝඩියේ වහලා අර කොළ කෑල්ල ගලවලා දැම්මොත් ඒක එන්නේ කොහාටද? ඇහැට එන්නේ. ඒකේ තියෙන අර ත්‍රිකෝණ මානත්වය ස්වરૂපය ඇහැට එන්නේ. එතකොට එක ඉන්ද්‍රියකට එන එක තව ඉන්ද්‍රියකට එන්නේ නැහැ. දැන් නාසයට එන්නේ ගන්ධ රූපය, නාසයට වර්ණ රූපය එන්නේ නැහැ. ඇහැට එන්නේ වර්ණ රූපය ඒක නාසයට එන්නේ නැහැ. තේරුණේ? එතකොට මේ මේ විදිහට දැන් ඔය ඔය පරීක්ෂණ කරනකොට ඉතින් මේක ඊතරම් ලොකු පරීක්ෂණ නෙමෙයි. දුර්ගන්ධය දැන් විස බීජ කියලා කතා කරන්න මොනවද? ඒත් පටවිය විස බීජ කියලා කියන්නේ. දැන් මලමිනියකින් විස බීජ පිට වෙනවා. කොහෙන්ද පිට වෙන්නේ? ප්‍රධාන වශයෙන් පිට වෙන්නේ නාහෙන්. මලමිනියක විස බීජ පිට වෙන්නේ. එතකොට මේ විස බීජ ටික පුච්චන්න. මොකද කරන්නේ? ඉහ ඉද්දර පානක් පත්තු කරනවා. ඒ පානෙන් කරන්නේ මොකද්ද? ඒ නාසයෙන් එන ගන්ධ රූපය, දුර්ගන්ධය, විස බීජ, සියුම් කැබලි වලට එහාට ඇදගෙන යන්න දෙන්නේ නැහැ. අර පානෙන් පුච්චලා දානවා ඒක. දැන් ඒ වටේට ගිනි ගොඩක් ගහන්නේ වැද්දෝ එහෙම එකට එකතු වෙනකොට මස් තම්බගෙන පුච්චන කණ්ඩත් වෙන්න පුළුවන්. නමුත් අර විශාල පිරිසක් එකතු වෙනකොට අර පිට වෙන විස බීජ පුච්චන්න තමයි ඒ වටේට ගිනි ගොඩක් ගහන්නේ. දැන් ඔය ඕකම තමයි ඔය විශාල රැස්වීමක් තියෙන තැන, විශාල පිරිසක් එකතු වෙන තැන පහම්පත්තු කරනවා නේද? ප්‍රභූවරු ප්‍රභූවරු ඇවිදලා පහම්පත්තු කරනවා. ඉතින් ඒ කට්ටියෙන් අහන්නකො මොකටද පහම්පත්තු කරන්න කියලා. ඒ කට්ටිය කියයි සෞභාග්‍ය, දියුණුව, ප්‍රඥාව, නොයෙක් දේවල් කියයි. ඔය පහනක් පත්තු කරපුවාම කොහෙද සෞභාග්‍යයක් උදා වෙන්නේ? කොහෙද ප්‍රඥාවක් ලැබෙන්නේ? ඈ ඕක ඔතනින් නෙමෙයි ආවේ. මේ එකතු වෙලා ඉන්නේ උන්ගෙන් පිට වෙන විස බීජ පුච්චණ්ඩයි පානපත්තු කරන්නේ. ඒක දන්නේ නැහැ හොඟ දෙනෙක්. සෞභාග්‍ය ගැන කතා කරනවා. දියුණුව ගැන කතා කරනවා. ඥානය ගැන කතා කරනවා. අරකයි තේරුම. එතකොට මෙන්න මේ විදිහට ගන්ධ රූපය පිළිබඳව පරීක්ෂා කරලා බැලුවත් ඒ ගන්ධ රූපයේ පටවිය තියෙනවා. එතකොට වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප. රස රූපේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේ දිවට ගිහිල්ලා හැප්පෙන්න ඕනේ. දැන් මෙහෙම තියාගෙන හිටියට දැන් පැණි රහක් හරි ඇඹුල් රහක් හරි මේ ඒ රූපය ලබා ගන්න බෑ. දැන් අපි සීනි බෝලයක් මෙහෙම තියාගෙන ඉන්නවා. නමුත් කවදාවත් ඒ සීනි බෝලයේ තියෙන රස රූපය දිවට දැනෙන්නේ නැහැ. ඒක ගිහිල්ලා දිවේ හැප්පෙන්න ඕනේ. ඒ හැප්පෙන්නේ මොකද්ද? පටවිය. එතකොට මේ පොට්ටබ්බ රූපය කියලා කියන්නේත් මේ හැමත මෙහෙම හැප්පෙන්න ඕනේ මේ. පොට්ටබ්බ රූපය කියන්නේ මේකයි. ගැටෙන්න ඕනේ ගිහිල්ලා. ඊළඟට ධම්ම රූප කියලා කියන්නේ මේ සියලුම දේවල් වල. දැන් ඇහැට, කනට, දිවට, නාසයට, කයට, මනට, කයට එන දේවල් අපි දැන් කතා කළා. ඇහැට එනවා, දිවට එනවා, කනට එනවා, හමට එනවා, ඒවා යලිත් යලිත් යලිත් යලිත් එහි සැකස් මෙහෙම නැත්තම් එහි ස්වභාවයේ සංඥාව ගලාගෙන ඉන්නේ කොහාටද මනට දැන් ඊයේ අපි අලියෙක් දැක්කනම් ඊයේ ඒ අලියා කොහාටද ආවේ ඇහැට ඊයේ ලස්සන සින්දුවක් ඇහුවනම් ඊයේ ආවේ කොහාටද කනට ඊයේ හොඳ රසවත් ආහාරයක් අනුභව කළා නම් ඒක දිවට ඊයේ ආවේ නමුත් ඒ ඔක්කොම අද ගැන හිතන්න බලන්නකො හැට දෙන්නේ කියලා. අද එන්නේ මනට. ආන් ඒවත ධම්ම රූප. කරපු කියපු දේවල් වල සටහන්. ධම්ම රූප කියන්නේ ඒක. එතකොට මේ ධම්ම රූප වලත් අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක තියෙන්න ඕනේ. මොකද පංචේන්ද්‍රියට අහුවෙච්ච දේවල් තමයි මේ මනට ගලාගෙන එන්නේ. මෙන්න මේ විදිහට රූපස්කන්ධය ගැන කතා කරනකොට ධාතු හතරක් එකට එකතු වුණ තැන තමයි රූප කියලා තියන්නේ. ධාතු හතරක් එකට එකතු වුණ තැන. මේ ධාතු හතර මොනවා කරලවත් වෙන් කරන්න බෑ. එකටමයි තියෙන්නේ. ඊටවට ධාතුවක් කියන්නේ ශක්තියක්. ඕනෙම දෙයකට ශක්තියක් ඇති වෙන්නේ කොහොමද? චලනය තුලින්. මේ මේ චලනය පිළිබඳව හුඟා දුරට හිතන්න ඕනේ. මුතනින් තමයි අපිට ගැලවිලා යන්න පුළුවන්. ඇත්ත කියන්නේ ඕක තමයි. චරණය කිව්වත් එකයි අනිත්‍ය කිව්වත් එකයි වෙනස් වෙන සුළු භාවය කිව්වත් එකයි වෙනස් වෙන සුළු භාවය කවදාවත් නැති වෙන්නේ වෙනස් වෙන සුළු ස්වභාවය කියන එක නැති වෙන්නේ කවදාවත් ආන් ඒක තමයි නিত্য වෙනස් වෙන සුළු ස්වභාවයෙන් හටගත්තා වූ සියලුම දේවල් අනිත්‍ය වෙන අතර වෙනස් වෙන සුළු ස්වභාවය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක නිට්ටයයි. එහෙනම් මොකද්ද නිට්ටය? අනිත්‍යය. යමක් නිට්ටය නම් ඒක සත්‍යයි. එතකොට මොකද්ද මේ ලෝකයේ තියෙන සත්‍ය කියලා හොයාගෙන බලපුවාම අනිත්‍යය හැර වෙන දෙයක් නැහැ. එතකොට සත්‍යය දකිනවා කියන්නේ වේගයේ දකින්න එක. දකිනවා කියලා කියන්නේ අවබෝධ කරගන්න එක. දැන් උගෝ දෙනෙක් මේ ඇහෙන් දකින්න හදනවා. ඇහෙන් දකින සියලුම දේවල් මායාකාරී ලෝකේ අපිට දකින්න හම්බ වෙන්නේ. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් ගන්න සියලුම සංඥා බුදුහාරෝ දේශනා කරනවා මිරිඟුවක් කොට සලකන්නේ කියලා. ඒක නිසා මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් යථාර්ථය දකින්න බෑ. මෙයා මායාවේ ආයුධ. මායාවේ ආයුධයෙන් කවදාවත් යථාර්ථය දකින්න බෑ. අවබෝධය. අවබෝධය. ප්‍රඥාව. මම උදාහරණයක් කියන්නම් දැන් බලුබ් එක දිහා බලන්න මේ දැල් වෙන බලුබ් එකක්. මේ අපේ මායාගේ ආයුධ වලට කොහොමද පේන්නේ? මේක දිගටම දැල් වෙනවා කියලා පේනවා. නමුත් විද්‍යාවෙන් බලන්න ওই බල්බ් එක තියා. විද්‍යාවෙන් බලන්න. මේකට විදුලි ධාරාව කියන එක ගලාගෙන එන්නේ නැහැ. ඈ ධන ඍණ ධන ඍණ ධන ඍණ වශයෙන් කැඩි කැඩි තමයි එන්නේ. එතකොට ධනයි ඍණයි මැදගත වෙනකොට ඔක නෝට් එකට යන්න ඕනේ. ධන පැත්තට යනකොටපත් වෙනවා ඍණ පැත්තට යනකොට නිමෙනවා. එතකොට එහෙමනම් හැම මොහොතකම මේ බල්බ් එක නිමිනවපත්තු වෙනවා නිමිනවපත්තු වෙනවා. අර ඇහි ඡායාව ආරක්ෂා කරගැනීම එක්තරා කාල සීමාවක් මේ ආලෝකය ආරක්ෂා කරගැනීමේ ශක්තියක් ඇහැට තියෙන නිසා අර නිමෙන අවස්ථාව අල්ලන්න අමාරුයි. ඇහැ තුල ආලෝකේ රඳවා ගැනීමේ ශක්තිය ඉතා සුළු වෙලාවක් තියෙනවා. ඒක නිසා මේක නිමෙන බව පේන්නේ නැහැ. දිගටමපත් වෙන බවයි පේන්නේ. නමුත් මේක ඇත්ත මොකද්ද? විද්‍යාත්මක සත්‍ය නිමෙනවපත් වෙනවා. ඒක මේ ඇහැට පේන්නේ මොනවා කරලවත් ඇහැට දකින්න බෑ. අවබෝධය. ඔන්න ඔතන තමයි හොඳට තේරුම් ගන්න ඕනේ මේ හුඟ දෙනෙක් හිතනවා ඉතින් මේ කෝ ඉතින් අපිටත් පේන්න එපා ඇති වෙනව නැති වෙනව නම් කියලා. ඒක ඔය මායාවේ ආයුධ වලට අල්ලන්න බෑ. ඒක ප්‍රඥාවෙන්මයි දකින්න ඕනේ. මේක වේගවත් වෙලා තියෙන නිසා අපිට මොනවා කරලවත් ඒක තේරුම් ගන්න බෑ. දැන් අර ගිනි පෙල්ලක් අරගෙන වේගවත් කරන්න බලන්න. අපි ගිනි වලල්ලක් කියලා රැවටෙනවා. මේක පැරණි උපමාවක්. වේ ගිනි පෙල්ලක් අරන් වේගවත් කරපුවාම ගිනි වලල්ලක් කියලා රැවටෙනවා. නමුත් ඇත්ත වශයෙන් මෙතන තියෙන ගිනි පෙල්ලක් විතරයි. දැන් මේ ගිනි වලල්ල ගැන දන්න, නැ ගිනි පෙල්ලෙල්ල ගැන දන්න. මේ කොල්ලෙක් ගිනි පෙල්ලක් වනනවා. කරුවලට වෙලා. ඒතර මේ කාරණාව දන්න පුද්ගලයා කවදාවත් ඔකට ගිනි වලල්ලක් කියලා කියන්නේ නැහැ. එයා කියන්නේ මේ කොල්ලෙක් ගිනි පෙලෙල්ලක් කරකවනවා කියලා කියන්නේ. නමුත් මේ කොල්ලා ගැනවත් ගිනි පෙලෙල්ල වලල්ල පෙනෙල්ල ගැනවත් නොදන්න අය කියනවා ආන් අතන ගිනි වලල්ලක් තියෙනවා. එතකොට එයා මේ මොකෙන් බලනද කියන්නේ? මාර්යාගේ ඉන්ද්‍රියකින් බලන්නේ යා. ඔය කොල්ලා ගැන ගිනි පෙරෙල්ල ගැන දන්න කෙනා කවදාවත් එහෙම කියන්නේ නැහැ. අන්න ඒ විදිහට සත්‍යය කියන එක මනසටවත් අල්ලන්න බෑ. මන කියන්නෙත් මායාවේ ඉන්ද්‍රියක්. ප්‍රඥා චක්සුසේර පමණයි සත්‍යය කියන එක අල්ලන්න පුළුවන්. මේ වගේ ගොඩාක් අපිට උදාහරණ කියන්න පුළුවන්. ඔය කට්ටියත් හිතා ගන්න පුළුවන් මේ චලනය පිළිබඳව. මේ ශරීරය පිළිබඳව පොඩ්ඩක් හිතලා බලන්න. මේ ශරීරය කියන්නේ මොකද්ද? තනිකරම වේගාත්මික ඇතුලේ තියෙන්නේ. හෘදේ වස්තුව නිතරම මේ විදිහේ චලනය වෙනවා. පෙනහැල්ල චලනය වෙනවා. ආමාශයේ චලනය වෙනවා. ලේ ටික නිතරම දුවනවා. එහාට දුවනවා මෙහාට දුවනවා. තේරුණේ? ආන් ඒක නිසා මේ ශරීරය තුළ මේ චලනය නිසා උෂ්ණත්වයක් ඇති වෙලා තියෙනවා. උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වය ඇතිලා උෂ්ණත්වය කියන්නේ ශක්තියක්. ජීවත් වීමේ ශක්තිය. මේක ඇති වෙලා තියෙනමක් නිසාද? චලනය නිසා. එතර උස්නත්වයේ තියෙනතා කල් විඤ්ඥානය පහවෙලා යන්නේ නෑ. කවධර්මය ශරීරයේ උස්නත්වේ නැති වුණ දවසට විඤ්ඥානය ඉවත්වෙලා යනවා. ආයු උස්මාච විඤ්ඥානං යදාකායන් ජහන්තිමං. අපවිද්දෝ තදාසේතිය නිරත්තංව කලින් කරං. ආයුෂය ඉවර වෙනකොට උස්නත්වය ඉවර වෙනවා. ඒ කොහොමද? ආයසේ ඉවර වෙනවා කියන්නේ කෙනෙක් වයසට යනවා, දුර්වල වෙනවා. අක්‍රීය භාවයටපත් වෙනවා. දැන් වයසට නොගියත් අක්‍රීය භාවයටපත් වෙනයන් පස්සේ අර උස්නේ කියන එක අඩු වෙලා යනවා. උස්නේ අඩු වෙන්න අඩු වෙන්න මොකද වෙන්නේ? එය මරණය කරා ගමන් කරනවා කියන්නේ ශාරීරියේ අර පැවැත්ම කියන එක අයින් වෙලා යනවා. දැන් උදාහරණයක් කියනවා නම් දැන් වයසක ඇත්තෙක් ගැන හිතලා බලන්න උදේට දුර්වල වෙච්ච පුද්ගලයෙකුගේ මේ ඇතුළත චරණය කියන එක ක්‍රියාකාරීත්වය කියන එක අඩුයි. ඒක නිසා මේ වයසක ඇත්තන්ට සීතලක් සාමාන්‍ය සීතලක් ඇති වුණත් මොකද වෙන්නේ? චලනය වෙනවා. වෙවුලනවා කියලා කියන්නේ. වෙවුලනවා කියන්නේ චලනය වෙනවා. ඇයි මේ චලනය වෙන්නේ? අර සීත මර්ධනය කරගෙන උෂ්ණත්වය ඇති කරගෙන මේ ජීවිතේ පවත්වාගෙන යන්න ඕන නිසා තමයි මේක ස්වභාව සිද්ධියක් අපි හිතලා කරන දෙයක් නෙමෙයි වෙවුලනවා. තරුණයෙක් සාමාන්‍ය සීතලකට වෙවුලන්නේ නැහැ. මොකද තරුණයාගේ චලනය ක්‍රියාකාරීත්වය ඇතුලේ බොහොම තදයට තියෙනවා. වයසට යන්න යන්න ක්‍රියාකාරීත්වය හේවත් චලනය අඩු වෙන්න අඩු වෙන්න සුළු මේ සීත අවස්ථාවක් ආවා. සුළු සීතලක් ආවත් වෙවුලනවා. ඒතකොට ඔන්න ඔය විදිහට අපේ ශරීරය ගැන විතරක් හිතලා බලන්න. හෘදේ වස්තුව ගත්තත්, ආමාශය ගත්තත්, පෙනහැල්ල ගත්තත්, ලේ ධාතුව ගත්තත් මේ හැම තැනම තියෙන වේගයක්, චලනයක්. ඒ චලනය තුළින් උෂ්ණත්වය ඇති වෙනවා. උෂ්ණත්වය කියන්නේ ජීව බලශක්තිය. ඒතකොට මේ ජීව බලශක්තිය ඇතිවෙන්නේ කුමක් තුළින්ද? මං කියවනේ සෑම ශක්තියක්ම බලයක්ම ඇති වෙන්නේ චලනය තුළින් කියලා. චලනය තුළින් ඇති වෙනවා. ඒතර චලනයේ නැතුව ගිය හැටියේ ජීව බලශක්තිය කියන උෂ්ණත්වය කියන එක නැතුව යනවා. නැතුව ගිය හැටියේ විඥාණය ඉවත් වෙලා යනවා. මේ මේ විදිහට මේ ගැන හිතන්න ඕනේ. මේ චලනය පිළිබඳව. මේ මහා පෘථිවිය ගැන හිතන්න පොඩ්ඩක්. මේ මහා පෘථිවිය ඒකීය කේන්ද්‍රයක පවතිනීමක් නිසාද? චලනය නිසා, භ්‍රමණය නිසා. අනිග්‍රහ ලෝකත් ඒ වගේ. සියලුවම ග්‍රහලෝක භ්‍රමණය වෙනවා. භ්‍රමණය වුණේ නැත්තම් එහෙම ඔය ඔක්කොම එකට හැප්පිලා ගිනි ගන්න පුළුවන්. තේරෙන්නේ අපිට මේක තේරෙන්නේ නැහැ. මේ මහපොළොව පැයට හැතැම්ම 1000ක වේගයෙන් කරගෙනවලු. මේක අපිට කිව්වොත් එහෙම විහිළුවක් කියලා අපිට හිතෙනවා. මේක අවබෝධයෙන් අල්ලන්න ඕනේ. මොකද අපිට පේන්නේ නැත්තේ සාපේක්ෂකත්වයක් නැහැ. කොහොම එකටනේ කරගෙන්නේ. ඒක නිසා හොයන්න බෑ. දැන් උදාහරණයක් කියන්නම් මේ දැන් ප්ලේන් එකක් උඩට නැගගත්ත කියන්නකෝ බලාකුළුනුත් උඩ නැගුවා කියන්නකෝ ගස් කොළන් තියා බලාකුළුනත් නැහැ ප්ලේන් එකක් ගමන් කරනවා කිලෝමීටර් 1000ක් විතර වේගයෙන් නමුත් අපිට පේන්නේ අපිට දැනෙන්නේ කොහමද එක තැන තියෙනවා වගේ දැනෙන්නේ මොනවා කරලවත් ඒක ගමන් කරන බව තේරෙන්නේ නැහැ එක තැන තියෙනවා වගේ තමයි තේරෙන්නේ නමුත් කිලෝමීටර් 1000ක වේගයෙන් ගමන් කරනවා කිසිම වාහනයක් යන්නේ නැහැ එච්චර වේගයකින්. මේක පොඩ්ඩක් පාත් කරලා බලන්න වලාකුළු මට්ටමට ගන්න බලන්න. කෝමියක් යනවා වගේ හිමින් සැරේ යනවා පේනවා. මොකද වලාකුළු සාපේක්ෂ වෙලා තියෙනවා. තේරුණේ වලාකුළු අනිත් පැත්තට යන්න පටන් ගත්තොත් එහෙම මේක වේගවත් වෙනවා. අර වලාකුළු වල වේගයත් වලාකුළත් ඒ පැත්තටම ගමන් කරන නිසා මේ වේගයයි ඒ වේගයයි සුළු ප්‍රමාණයකින් තමයි අඩු වැඩි වෙන්නේ. වලාකුළු වල වේගයට වඩා ප්ලේන් එකේ වේගය අඩු නිසා වැඩි නිසා කූඹියක් යනවා වගේ දැනෙනවා. තවත් පාත් කරගත්තොත් එහෙම විශාල වේගයකින් යන බව අර ගස්කොළන් එක්ක සාපේක්ෂ වෙලා පේනවා. ඉතින් ආන් ඒක නිසා අපිට මේ පෘථිවියේ භ්‍රමණය කියන එක පිළිබඳව අවබෝධ කරගන්න අමාරුයි මොකද සාපේක්ෂකත්වයක් නැති නිසා. නමුත් ඒක ඉතින් කවුරුත් පිළිගන්න දෙයක් මේ පෘථිවිය ඒකීය කේන්ද්‍රයක පවතින්නේ වේගය එහෙම නැත්නම් භ්‍රමණය නිසා කියලා. ඉතින් මේ මේ වගේ පරීක්ෂණ පවත්වන්න පුළුවන්. චලනය පිළිබඳව. වේගය පිළිබඳව. දැන් ඒ ෆුට් බයිසිකලයක් ගන්න. ඕකට නගින්න. නැගලා කූඹියක් යනවා වාගේ යන්න බලන්න කූඹියක් යන තරම් වේගයෙන් යන්න බෑ. පෙරලෙනවා. පොඩ්ඩක් වේගවත් කරගන්න. යන්න පුළුවන්. තව ටිකක් වේගවත් කරගන්න. ඉතාම පහසුවෙන් ගිය හැකි. බයිසිකල් පදින්න දන්නේ නැති කෙනෙකුට වුණත් වේගවත් වේගවත් කරගත්තයන් පස්සේ ගිය හැකි. ඒ වගේ නොයෙක් දේවල් අපිට හිතන්න පුළුවන්. දැන් බාල්දියකට වතුර ටිකක් දා ගන්නවා. වතුර භාගයක් විතර. මේක කරකවනවා. ඉස්සලා මෙහි මෙහි මෙහි මෙහි මෙහි මෙහි මෙහෙම කරකවලා අන්තිමට මේක මෙහෙම කරකවන්නත් පුළුවන් අවස්ථාවක් ගන්න පුළුවන්. කොයි වෙලාවක හරි පෙනෙයි බාල්දිය මුණින් අතර හැරිලා තියෙනවා නූල මේ විදිහට තියෙනවා බාල්දිය ඇතුලේ වතුර තියෙනවා. ෆොටෝ එකක් ගහන්නත් පුළුවන්. බාල්දිය ඇතුලේ වතුර මුණින් අතර හැරිලා තියෙන බාල්දිය ඇතුලේ වතුර තියෙනවා. බැරි වෙලා හරි වේගය අඩු වුණොත් එහෙම එහෙම්ම කඩාගෙන වැටෙනවා. අන්න බලන්න මොනතරම් බලයක්ද එතන තියෙන්නේ. මුණින් අතර හරවලා තියෙන බාල්දිය තුල වතුර තියෙනවා. ඈ කේතලයක් ගන්න. ඔය කේතලයට භාගයක් විතර වතුර දාන්න. ඒ කේතලෙන් දුම් පිට වෙන තැන් තියෙනවා නම් ඒ ඔක්කොම වහන්න. වහලා වටේටම රත් කරන්න. රත් කරනකොට කියර වතුර නටන්න පටන් ගන්නවා. නටනවා කියන්නේ මොකද? චලනය. වතුර නටන්න පටන් ගත්තට පස්සේ කේතලෙත් දඟලනවා. එහාට මෙහාට. දැන් ඕකට රෝද හතරක් අය කරන්න බලන්න. දුවනවා. එතකොට මේ දුවන්න ශක්තියක් ඇති වෙන යමක් නිසාද? අර ඇතුලේ තියෙන වතුර චලනය වුණා. චලනය වුණ නිසා මේ කේතලේ චලනය වෙන්න පටන් ගත්තා. රෝද හතරක් අය කරපුවාම ඉස්සරහට හෝ පස්සට දුවන්න පුළුවන්. මේ මේ විදිහට මේ චලනය පිළිබඳව සමහර විට මට වඩා ඔය කට්ටියට හිතා ගන්න පුළුවන් වෙයි. අවබෝධය තමයි මෙතන අවශ්‍ය කරන්නේ. මේ ඉඳුරංගෙන් නම් දකින්න හදන්න එපා. අවබෝධඥානය. ඒතර මෙන්න මේ චලනය තුළින් තමයි ශක්තියින් හටගත්තේ. ධාතු කියලා කියන්නේ මොනවද? ශක්තිය. දැන් අපේ ශරීරයේම මුළු අපේ මේ ජීවිත පැවැත්මට ශක්තිය ඇති වුණේ උෂ්ණත්වය තුළින් නේද? උෂ්ණත්වය නැති වුණ දවසට මලා. ඒ ජීවත් වීමේ බලය මොකද්ද? උෂ්ණත්වය. උෂ්ණත්වය ඇති වෙන්නේ කොහොමද? චලනය තුළින්. මේ ශරීරයේ ඇතුළට ඔය ස්කෑන් කරන වෙලාවක බලන්න ඕනම් තනිකර මේක කර්මාන්තපුරයක් වාගේ. වයසට යන්න යන්න යන්න යන්න මොකද වෙන්නේ මේ චලනයේ අඩු වෙනවා චලනයේ අඩු වෙන්න අඩු වෙන්න උෂ්ණත්වයත් අඩු වෙනවා ඒ ඉතින් යන්න ලඟ වෙලා. ඉතින් මේ මේ විදිහට මේ චලනයේ පිළිබඳව තව ඔය කට්ටිය හිතන්න විමසන්න අවබෝධයට එක් කරගන්න නමුත් මස් ඇහෙන් මස් කනින් අල්ලන්න යන්න එපා. අර මම නිතරම කියන උපමාවක් තමයි පිස්ටන් හතරක් තියෙනවා වාහනයක හතරක් තියෙනවා හයක් තියෙනවා පහක් තියෙනවා ඒ විදිහට මේ පිස්ටන් හතර මේ වාහනේ ස්ටාර්ට් කරලා මේක ස්ලෝ මෝෂන් කළොත් එහෙම ඊටාම හිමින් වැඩ කෙරෙව්වොත් මේ මේ විදිහට උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා ඇහැට පේනවා ඕන කෙනෙකුට පේනවා ඒක මේ එන්ජින් එක පාස්ටරියොත් වේගවත් කළොත් එකම තලයක් මත එකම තලයක පිත්තල රවුම් හතරක් තියෙනවා. මොනවා කරලවත් උඩ යනවා යට යනවා පේන්නේ නැහැ. මෙහෙම අපිට ඇඟිල්ල තියාගෙන ඉන්න පුළුවන් යට යන බවක් පේන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය මිනිහෙක් ඇවිදිලා කියනවා බාස්ුන් නැහැ මේ බලන්න. මෙතන මේ පිත්තල රවුම් හතරක් තියෙනවා. බාස්ුන් නැහැ කියන ඔබ වැරදි. ඔතන එහෙම ගන්න නැහැ. ඔතන මේ පිස්ටන් හතරක් උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා. ඒකොට අර මිනිස්සෙක් මිනිහා කියනවා අර සාමාන්‍යයෙන් අවබෝධයක් නැති මිනිහා කියනවා බාස්සුන් නැහැ මහා මෝඩයෙක්. ඔයාගේ මෝඩ කතා කියන්න එපා මං ඉදිරිපිට කිව්වට. මේ බලන්න මං ඇඟිල්ල තියාගෙන ඉන්නවා. ඔන්න මට දෙන්න පරාරණයක්. මම මේක උඩින් තියලා පෙන්නන්න. ඉතින් අර මිනිහා එනයක් අරගෙන අර බෝර් එකයි පිස්ටන් එකයි උඩින් තියෙනවා. යට යන්නේ යට යනවා මේ මස් හැට පේන්නේ තේරුණා නේද එතකොට මේ ඇනේ යට යන බව බාසුන්නය දන්නවා. බාසුන්නයගෙත් මස් හැට ඒක පේන්නේ නෑ. ප්‍රඥා හැට පේනවා. පිස්ටන් එක යට යනවා නම් මේ ඇනේ යට යන්න එපා නේද? ඈ? ඒතකොට බාසුන්නය දන්නවා නේද මේක යට යනවා උඩ යනවා යට යනවා උඩ යනවා කියලා. බාසුන්නයගේ මේ ඇහැට පේනවද? පේන්නේ නෑ. ඉතින් අර මිනිහා කියනවා බාසුන් නැහැ දැන්වත් මෝඩකම් අතහැර ගන්නයි කියලා. බාසුන් නැහැ කි මෝඩකම නැහැ අරුගේ නේ මෝඩකම තියෙන්නේ. ඉතින් මේ මිනිහා දැන් කියනවා බාසුන් නැහැ තවත් මේක පිළිගන්න පාටක් නැහැ. ඕක ලොකු කරලා දෙන්නකෝ. ඔය පිස්ටන් ටික ලොකු කරලා දෙන්න. මං නගින්නම් ඕක උඩට. එතකොටවත් බාසුන් නැහැ මෝඩකම් යන්නේ යන්නේ නැතේ කියලා. ඉතින් බාසුන් නැත් කොහොම හරි මේ එන්ජිමත් ලොකු කරලා පිස්ටන් හතරත් ලොකු කරලා මේ දෙනවා. ඊට පස්සේ අර මිනිහා මේ පිස්ටන් එක උඩට නගිනවා. පිස්ටන් එක උඩට නගිනවා. පිස්ටන් එක හෝ ගාලා වැඩ. දැන් අර මිනිහා යට යනවා උඩ යනවා කියන කාරණාව ඒ මිනිහා නම් දන්නේ නැහැ. ඒක ඒක මොඩයනේ මොඩයනේ. බාස්ුන්නෑගෙත් මේ මෝඩ ඇහැට පේනවද? මිනිහා යට යන බව පේනවද? නැහැ. නමුත් බාස්ුන්නෑගේ අවබෝධයට අහුවෙලා ඉවරයි නේද? මේ මේ මෝඩයා හැම තප්පරයකම යට ගිහින් තමයි උඩට එන්නේ. උඩට රාපෙට ආය යට යනවා. ආය උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා. එතකොට මේ බාස්සුන් නැහැගේ මේ ඇහැට පේනවද? නෑ නේද? බාස්සුන් නැහැගේ අවබෝධයට අහුවෙලා ඉවරයි නේද? ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ. අද හුඟ දෙනකොට මේ වේගය ගැන කතා කරනකොට ඒ කට්ටිය පිළිගන්න සූදානම් නැහැ. හාමුදුරුවෝ කොහොම කිව්වත් අපි ඕක පිළිගන්නේ නැහැ පිළිගන්න ඕන අපිට පේන්න එපා මේ කණුවක් තියෙනවා. ඉතින් හාමුදුරුවෝ කියනවා මේක ඇති වෙනව නැති වෙන චලනයක් කියලා. අපි කොහොමද හාමුදුරුවනේ මේ පිළිගන්නේ කියලා මිනිස්සු කතා කරනවා. තේරුණානේ දැන් මේ බලුබ්බික දිහා බලනකොට ඉතින් විද්‍යාව කරලා තියෙන ශිෂ්‍යයෙක් දන්නා ඔක තියෙන යථාර්ථය මොකද්ද කියලා. ඉතින් ඒ වුණාට ඒ ශිෂ්‍යයාගෙත් ඔක මේ මේ මෝඩ හැට අල්ලන්න බෑ නේද? ඉතින් විද්‍යාඥයෝ කියලා තියෙනවා මේ විදුලි ධාරාව කියන එක මේ විදිහට ගමන් කරන්නේ. ඉතින් විද්‍යා ශිෂ්‍යයත් ඒක හදාarලා තියෙන එක්තරා ප්‍රමාණයකට හරි. ඉතින් මේ විද්‍යා ශිෂ්‍යයාගේ විද්‍යා ඥාණයට මේක අහු වෙලා තියෙනවා. මෝඩ හැට අල්ලන්න බෑ. මේ කණුව දිහා බලන්න. මෙතන තියෙන ධාතු හතරක සංකලනයක්. ධාතුවක් කියන්නේ ශක්තියක්. එහෙමනම් මේ කණුව මෝඩ හැට නම් මොනවා කළවත් ඇති වෙනව නැති වෙනව කියන එක පේන්නේ නැහැ. නමුත් අවබෝධයට මේක අහු වෙලා ඉවරයි. ඉතින් මේ ධාතු මනසිකාරය ගැන දේශනාවට සවන් දුන්න සමහර මෝඩ උපාසකම්බල මාත් අහගෙන ඉඳලා තියෙනවා කියනවා. "හපෝ මේවා අබ පුපුරනවාගේ පුපුරනවා පේනවා" කියලා. ඒගොල්ල කියන්නේ මේ මෝඩ හැට පේනවා කියලා. මේ මෙහෙම බලනකොට පේනවලු පුපුරනවා. ඇත්ත වශයෙන්ම බොරුවක් මේ කියන්නේ. නමුත් අබෝලට වඩා වේගයෙන් මේක වෙනස් වෙන එක ඇත්ත. නමුත් අර උපාසකම්ම කියන්නේ බොරුවක්. එයා කියන්නේ මේ පේනවලු මේ ඇහැට පේනවලු. තේරුණා නේද? ආන් ඒක නිසා මේ මෙතන හොඳටම පැහැදිලි කරගන්න ඕන තැනක් නිසා තමයි මම මෙච්චර මේ ගැන කතා කරන්නේ. වේගය කියන එක, චලනය කියන එක, අනිත්‍ය කියන එක අවබෝධයෙන් අල්ලනවා මිසක් මොනවා කළවත් පිය විඳුරංගෙන් අල්ලන්න බෑ. මාර්යාගේ ඉන්ද්‍රියට ඕක සම්පූර්ණයෙන් අනිත් පැත්ත තමයි පේන්නේ. ඒතර මෙන්න මේ විදිහට ධාතු මනසිකාරය කියලා මේකට කියන්නේ රූපස්කන්ධය සකස් වෙලා තියෙන්නේ රූපය සකස් වෙලා තියෙන්නේ කෙසේද? රූපය කියන්නේ කුමක්ද? රූපය කියලා කියන්නේ මොකද්ද? ඉඳුරන්ට ගොදුරු වන්නේ රූපයයි. මම පටන් ගත්තේ එහෙමනේ. ඉඳුරන්ට ගොදුරු වන්නේ රූපයයි. ඒතර ඉඳුරන්ට ගොදුරු වන්නේ ඉඳුරන්ට ගොදුරු වන්නේ ධාතු සමූහයක සංකලනයක්. තනිකර ධාතුවක් ගොදුරු වෙන්නේ නැහැ. දැන් ආකාශ ධාතුව තියෙනවා. විඥාන ධාතුව තියෙනවා. ඒව අල්ලන්න බෑ. මොනවා කරලවත්. ඒවා තනියෙන් තියෙන්නේ. හතරක් එකට එකතු වුණ තැන තමයි අපිට අල්ලගන්න පුළුවන් ඒක. එතකොට රූප. කය කියන්නේ රූපයක් පමණයි. රූප කියලා කියන්නේ ඉඳුරන්ට ගොදුරු වන්නේ රූපයයි. ඉඳුරන්ට ගොදුරු වෙන්නේ ධාතුන් සමූහයක් එකතු වුණ තැන. එහෙනම් මේ සියලුම රූප වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. මේවට කියනවා සංඥා කියලා. රූප කිව්වත් එකයි සංඥා කිව්වත් එකයි. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප ඔක්කොම රූප කිව්වත් එකයි, සංඥා කිව්වත් එකයි. එහෙමනම් මෙන්න මේ සංඥා ගොඩක් තමයි මේ ලෝකය කියලා කියන්නේ. මේ ඉඳුරන්ගෙන් ලබා ගන්නා වූ සංඥා ගොඩක් රූප කියලා කියන්නේත් ඒවා. එහෙනම් මේ සියලෝම රූප වේගයක් පමණයි කියලා අවබෝධ අවබෝධඥාණයෙන් අල්ලාගත්තොත් එහෙම කිසිම රූපයකට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. කිසිම රූපයක් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ. මේ සම්පූර්ණයෙන්ම නිරාවරණ ඥානයට පත් වුණ උතුමන් වහන්සේලා තමයි රහතන් වහන්සේලා. අනික් අය අනික් අය තුළ තියෙන සුතමේ ඥානය. මේ පිළිබඳව. චින්තාමය ඥානය. භාවනාමය ඥානයෙන් තමයි ප්‍රත්‍යක්ෂයට හේවත් අර අවබෝධයට යන්නේ. දැන් මටත් මේ පිළිබඳව තියෙන්නේ සුතමේ ඥානයට ඊට පස්සේ චින්තාමය ඥානය. අපි හිතන්න පටන් ගත්තා. මේවා මෙහිමයි සකස් වෙලා තියෙන්නේ කියලා අපි හිතාගෙන හිතාගෙන යනවා. ඒ සුතමේ ඥානයට වඩා චින්තාමය ඥානය බලවත්. ඊට පස්සේ මේක නිරාවරණ ඥානයටපත් වෙන්නේ ප්‍රඥාව මහා ප්‍රඥාවේවත් මේ ආත්මදිත්‍ය සම්පූර්ණයෙන්ම අයින් වුණ අවස්ථාවේදී නිරාවඥාන නිරාවරණ ඥානය ලැබෙනවා. සම්මා ඥානය කියන්නේත් ඒක. සම්මා දිට්ඨියදී මොකද වෙන්නේ? විනිවිද පේනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව මේක අනිත්‍යයි, මේක වේගයක් පමණයි කියන එක විනිවිද පේනවා. ඒ විනිවිද දකිමින් ඉදිරියට යන්න යන්න මොකද වෙන්නේ? අර ආත්මදිත්‍ය කියන එක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා කඩලා යනවා යම් අවස්ථාවක. ආන් එතකොට තමයි සම්පූර්ණයෙන්ම වේගය දකින්නේ. වේගය දැක්ක හැටි මොකද වෙන්නේ? පස්ස නිරෝධය වෙනවා. ස්පර්ශ කරන්න බැරුව යනවා. පස්ස නිරෝධය වෙනකොටම මොකද වෙන්නේ? සංඥා ගන්න බැරි වෙනකොටම විඥානය හටගන්නේ වේදනාව හටගන්නේ ඇයි විඥානය හටගන්න එපා වේදනාව හටගන්න? විඥානය හටගන්න දෙකක් හේතු වෙනකොට කියලා කිව්වා නේද? විඥානේ හටගන්නේ දෙකක් එකතු වෙනකොට. මොනවද මේ එකතු වෙන්නේ? රූප එකතු වෙන්නේ. සංඥා. වර්ණ රූප ඊළඟට ඇහැ ඒ වගේ වර්ණ රූපය. කන ශබ්ද රූපය. ඕවා එකතු වෙන්නේ. ඊතර මේ ඇහැ කියන රූපයේ වේගයත් වර්ණ රූපයේ වේගයත් කනේ වේගයත් ශබ්ද රූපයේ වේගයත් දැක්කයන් පස්සේ මොනවා කරලවත් ස්පර්ශ කරන්න බැරුව යනවා. අන්න එතනින් විඥාණය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වෙනකොටම විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති සම්පූර්ණයෙන්ම ලෝකේ නිරුද්ධ වෙලා යනවා. එතනින් පස්සය නිසා තමයි වේදනාවට යන්නේ. විඥානය ඇති වෙනකොටම වේදනාව ඇති වෙනවා කියලා මම කිව්වනේ. එතකොට විඥානය ඇති වෙනකොට පස්සය ඇති වෙනවා වේදනා සංඥා චේතනා මනසිකාර. ඒතර විඥානය ඇති වෙන්නේ නැත්නම් එහෙම වේදනා සංඥා චේතනා ඔක්කොම ඉවරයි. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන්නේ ඒකයි. පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හානේ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. එතකොට පස්සේ නිරුද්ධ වෙන්නේ පස්සේ කියන්නේ ස්පර්ශ වීමනේ. ස්පර්ශ වෙන්නේ නැතුව යන්නේ කවද්ද? වේගය දැක්ක හැටි ස්පර්ශ කරන්න බැරුව යනවා. ආන් එතනින් තමයි භවය කඩා ගන්න පුළුවන්. පස්ස නිරෝධය කියලා කියන්නේ අරියත් ඵලය කියන එක. අරියත් ඵලය තුල කිසිම ස්පර්ශයක් නැහැ. සංඥා සියල් සංඥා කිසිම සංඥාවක් නැහැ. දැන් ඕනෑම මාර්ගඥානයක් ලැබනකොට ඕක සිද්ධ වෙනවා. අනිමිත් සමාධිය කියලා කියන්නේ ඒකයි. ඕනෑම මාර්ගඥානයක් දැන් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි ඕනෑම මාර්ගඥානයකදී සම්පූර්ණයෙන්ම අනිමිත් සමාධියට යනවා. දැන් සෝතාපන්න වෙන අවස්ථාවේදී බොහොම පොඩි වෙලාවක් සකදාගාමි වෙන අවස්ථාවේදී ඊට වඩා වේලාව දීර්ඝ වෙනවා. අනාගාමී ඵලයටපත් වෙනවා කියන්නේ මහා නිහඬතාවයකටපත් වෙනවා. නිහඬතාවයකටපත් වෙනවා කියලා කියන්නේ විතක්ක විපාර විචාර විපාර ඔක්කොම ඉවරයි. සම්පූර්ණයෙන් අනිමිත්ත සමාධියේ කොච්චර වෙලාවක් ඉන්නවද කියලා හිතා ගන්න බෑ එතෙන්දී. ගොඩාක් වෙලා ඉන්නවා කියන එක විතරයි කියන්න තියෙන්නේ. එතකොට මේ ධාතු මනසිකාරය ගැන මම මෙච්චර අවධාරණයට ලක් කරන්නේ අරිහත් මාර්ගයේ වඩන පුද්ගලයාට කියලා තියෙන්නේ ධාතු මනසිකාරයම වඩන්න කියලා. වෙන එකක් වඩන්න මේ තියෙන්නේ. වෙන මොකවත් වඩන්න ඕනේ ධාතු මනසිකාරයේ වඩලා මේ වේගය ගැන අවබෝධ කරගත්ත හැටි ස්පර්ශ කරන්න බැරි වෙන ඔක්කොම එතන ඉවරයි. මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක ගැඹුරින් කල්පනා කරගෙන ඇත්තක පියාගත්ත හැටි මොකවත්ම නැතුව යනවා. තේරුණේ ගැන මේ ගැන හොඳර තේරුම් ගණ්ඩ ඕන ධාතු මනසිකාරය ගැන ධාතුන් පිළිබඳව නුවනින් මෙනේ කරනවා කියන එකයි රූපස්කන්දය පිළිබඳ රූප සකස් වනේ කෙසේද කියන කාරණාව එතන මේ සියලුවම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි මෙතන දුක පිළිබඳවත් පොඩ්ඩක් කියන්න වෙනවා මෙතන දුක කියන කතා කරන්නේ ওই සංකාර දුක්ඛතාවය. ඔතන දුක කියන්නේ. දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා දුක්ඛ සත්‍යයේ කොටස් තුනකට බෙදෙනවා. දුක්ඛ දුක්ඛතාවය කියන්නේ කෙලින්ම ඩිරෙක්ට් කෙලින්ම ඇති වෙන දුක. විපරිණාම දුක්ඛතාවය කියන්නේ සැප වේදනාව නැති වෙනකොට ඇතිවන දුක. ඒ දෙකම වේදනාත්මකයි. ඒ දෙපළෙම වේදනාව තියෙනවා. සංඛාර දුක්ඛතාවය කියලා කියන්නේ හටගත්තා වූ සියලුම දේවල් නැති වෙනකොට ඉතුරු වෙන දේ. මොනවද මේ හටගත්ත දේවල්? මුළු ලෝකයම සංඥා සියල්ලම නැති වෙනකොට ඉතුරු වෙන්නේ මොකද්ද? අන්න ආයක තමයි ශූන්‍යතාවය කියන්නේ. හටගත්තා වූ සියලුම දේවල් වලට සංකාර කියනවනේ. ඒ සියලුම සංකාර නැති වෙනකොට ඉතුරු වෙන දෙය. ආන් ඒකයි සංකාර දුක්ඛතාවය කියන්නේ. මොකද්ද ඉතුරු වෙන්නේ? ශූන්‍යත්වය. ශූන්‍යත්වය. එතන ඒක හැදිලා තියෙන්නේ දෝ කය කියන වචන දෙකෙන්. දෝ කියන්නේ දෙක. කය කියන්නේ ෂේ වෙනවා. මොකද්ද මේ දෙක? මුළු ලෝක ධාතුවම අරගෙන අපිට කොටස් දෙකකට බෙදනවා. ධන ඍණ කියලා. ඇති බව හා නැති බව. ඇති බවත් අනිත්‍යයි නැති බවත් අනිත්‍යයි. ඇති බව කියනකොට ඇති බවත් ඇති වෙනකොටම ෂේ වෙලා යනවා. නැති බවත් නැති වෙනකොටම ෂේ වෙලා යනවා. කියන්නේ ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. ඒතර ඇති බවත් ෂේ වෙනවා, නැති බවත් ෂේ වෙනවා, දෙකක් ෂේ වෙනවා. දෙකට කියන්නේ දෝ කියලා, ෂේ වෙනවට කියන්නේ කය කියලා. දැන් සංදි කරගන්නකො. දෝ කය දුක්ඛය දෙකක් ෂේ වෙලා යනවා. ඇති බවත් ෂේ වෙනවා නැති බවත් ෂේ වෙනවා. ඇති බව ෂේ වෙනවා කියන්නේ ඇති වෙනකොටම නැති වෙනවා. නැති බව ෂේ වෙනවා කියන්නේ නැති වෙනකොටම ඇති වෙනවා. දැන් මොකද්ද තියෙන්නේ? ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා. නැති වෙනවා ඇති වෙනවා. ඕක වඩා හොඳයි ඇති වෙනවා නැති වෙනවා කියන එක කියන්නේ නැතුව නැති වෙනවා ඇති වෙනවා මේ නැති වෙනවා ඇති වෙනවා කියොත් ඊට වඩා ගැඹුරක් තියෙනවා. දැන් උගදෙනේ કોઈ අනිත්‍ය කියන්නේ ඇති වෙච්ච දේ නැති වෙනවා කියන එක. එහෙම කිව්වොත් වැරදියි. ඇති වෙච්ච දේ නැති වෙනවා නම් හොඳයි ඒක. ඒක අනිත්‍ය අනිත්‍යයි කියලා ගන්න එපා. ඇති වෙච්ච දේ නැති වෙනවා කියන්නේ අනිත්‍ය නෙමෙයි. එහෙනම් අනිත්‍ය කියන්නේ මොකද්ද? නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනකොටම ඇති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා. අහන් ඒක අනිත්‍ය කියලා කියන්නේ. <laughs> මේ කේම් වල නැති වෙලාම යනවා නම් වඩා හොඳයි. එහෙම වෙන්නේ නැහැ නේ. නැති වෙනවා ඇති වෙනවා. නැති වෙනකොටම ඇති වෙනවා. එතකොට නැති බවශ්‍ය වෙනවා ඇති බවශ්‍ය වෙනවා දෙකක් ෂේ වෙනව නේද? ෂේ වෙනවා කියන්නේ කිවිල යනවා රිනවා කියන එකනේ මොකද්ද? දෙකක්. දෙකක් ෂේ වෙනවා දෙකක් කය වෙනවා දෙක කියන්නේ දෝ කය කියන්නේ ෂේ වෙනවා දෙකක් ෂේ වෙලා යනවා. දෝ කය දුක්ඛය. එතකොට ඉතුරු වෙන්නේ මොකක්ද? මොකවත් නැහැ. අත්තීති ඒකෝවන්තෝ නත්තීති ඒකෝවන්තෝ ද්වේමේ භික්කවේ උබෝවන්තේ අනුපගම්ම තථාගතෝ මජ්ක්‍ධිමා පටිපදා ධම්මං දේශේති මේ අන්ත දෙකටම යන්නේ නැතව බුදුහාරු ධර්ම දේශනා කළාලු ආන් ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ඔය ඉතින් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කාමසුකල්ලිකා නියෝගේ අත්තකිලමතා නියෝගේ ඒකත් ඉතින් එහෙම කිව්වත් කමක් නැහැ. නමුත් ඒක සාමාන්‍ය ජනතාවට කියනවා දුක් විඳින එක සැප විඳින එක ඒ දෙකටම අයි නැතුව සාමාන්‍ය ජීවිතයක් ගත කරන එක කියලා. ඉතින් ඕක මධ්‍යම ප්‍රතිපදාව නම් සාමාන්‍යයෙන් කෝටිපතිව සැප විඳිනවා දුප්පත් දුක් විඳිනවා මධ්‍යම ප්‍රාන්තිකයෝ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා එහෙනම් මධ්‍යම ප්‍රාන්තිකයෝ රහත් වෙන්න එපා නේද? <laughs> ඈ අන්ත දුගී අය කියන්නේ සල්ලි නැති අය දුක් විඳිනවා. සල්ලි තියෙන අය සැප විඳිනවා කියලා කියමුකෝ. මධ්‍යම ප්‍රාන්තිකයෝ දෙකටම නැතුව ඉන්නවා. ඒක නෙමෙයි ඔය කියන්නේ. එතනත් කියන්නේ මොකද දන්නවද? එදා ඉන්දියාවේ පිළිගැනීමක් තිබුණා දුක් විඳලා නිවන් දකින්න පුළුවන්. තව පිළිගැනීමක් තිබුණා සැප විඳලා නිවන් දකින්න පුළුවන්. ඒකයි ඔය අන්තගාමී කාමසුකල්ලිකානියෝගේ අත්තකිලමතානියෝගය කියන්නේ ඒකයි. සමහර දිනෙක කිව්වා නිවන් දකින්න. එහෙම නැත්නම් මේ සත්‍ය අවබෝධ කරගන්න දුක් විඳින්න ඕනේ කියලා. ඒ පිරිස තමයි වැඩියෙන් හිටියේ. තව කෙනෙක් කිව්වා දුක් විඳලා බෑ සැප විඳින්න ඕනේ කියලා. මේ දෙකම වැරදි. දෙකම වැරදි. ඒක එක අර්ථයක් මධ්‍යම ප්‍රතිපදාවේ. නමුත් නියම මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ මෙන්න මෙතන. අත්ථීති ඒකවන්තෝ නත්ථීති ඒකවන්තෝ. ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. මොකද ඇති බවත් නැති වෙනවා නැති බවත් නැති වෙනවා. දෙකක් නැති වෙනවා. දුකය දුක්ඛය ඔන්න ඕක තමයි මධ්‍යම ප්‍රතිපදාව ගැඹුරුම තැන. ශූන්‍යතාවය. මොකුත් නැහැ. අන්න එතන පස්ස නිරෝධ වෙනවා. ඉතින් ඒ ශූන්‍යතාවයට යන්න තමයි මේ ධාතු මනසිකාරය අරගන්න කියලා තියෙන්නේ. මෙතන එච්චර ගැඹුරෙන් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් සෝතාපන්න වීම සඳහා අර කායානුපස්සනාවේ තියෙන ධාතු මනසිකාරයේ ඔච්චර ගැඹුරින්ම අවශ්‍ය කරමක් කරන්නේ නැහැ. නමුත් මම නිකන් මගේ ප්‍රයෝජනෙටත් එක්කලා මම මේ ගැන කතා කළේ. මේ රූපස්කන්ධයාගේ යථාර්ථය රූපස්කන්ධේ සකස් වෙලා තියෙන ආකාරය. පැහැදිලි? හිතන්න මේ ගැන පුළුවන් තරම් හිතන්න. වෙන මොකවත් ගැන හිතන්න එපා. ඔය ගැනම හිතන්නකෝ ඇති හොඳටම. ආන් එතකොට මේක හිතන්න හිතන්න හිතන්න හිතන්න මොකද වෙන්නේ? වැඩෙනවා මේක. යථාර්ථය. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න භාවනා බහුලී කතා භාවිතා බහුලී කතා කියන්නේ. එතනින් චින්තාමේ ප්‍රඥය ඊළඟට භාවනාමේ ප්‍රඥය. භාවනාමේ ප්‍රඥාව. සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා. එතන තමයි අවබෝධය කියලා කියන්නේ. පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ. ක්‍රියාත්මක භාවය තුලින් දැනගන්නවා. එතකොට තවත් මේ පින්නතුන් ධාතු මනසිකාරය ගැන හිතනද මමත් හිතන්නම් දැනට ධාතු මනසිකාරය මේ හොඳටම ඇති. ඊළඟට දැන් මේ රූපස්කන්ධය ගැන කතා කළේ. මේ සියලුම දේවල් අයිති වෙන රූපස්කන්ධයට. ඔය ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් ඔක්කොම එන සංඥා අයිති වෙන්නේ කොහටද? රූපස්කන්ධයට අයිති වෙන්නේ. තේරුණා නේද? ඒතර රූපස්කන්ධයේ යථාර්ථය ධාතු මනසිකාරයේ හොඳට පැහැදිලි කරගත්තොත් එහෙම මේ සියලුම සංඥා වේගයක් පමණයි කියලා යාට අවබෝධ වෙනවා. අන්න එතන සංඥා වේදිත නිරෝධයට යනවා. සංඥා දැනීම නවතිනවා. පස්සේ නිරුද්ධ වෙනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුද්ධಂತಿ යෝ මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඔන්න දුක්ඛ ස්කන්ධය නිරුද්ධ කරන ක්‍රමය. ඒතර පස්ස නිරෝධය වෙන්නේ මොකෙන්ද? විද්‍යාවෙන්. පස්ස වෙන්නේ අවිද්‍යාවෙන්. පස්ස වෙන්නේ අවිද්‍යාවෙන්, පස්ස නිරෝධය වෙන්නේ විද්‍යාවෙන්. අවිද්‍යාව කියන්නේ මේක නිට්ටයයි කියලා දැකීම නේ. එතනින් නේ පස්ස වෙන්නේ අල්ලන්න හිතෙන්නේ නේද? අවිද්‍යාව නිසා. ඒතර විද්‍යාව ඇති කරගන්නකොට මොකද වෙන්නේ? පස්සය නිරුද්ධ වෙනවා. ඒතර ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. සංකාර බවටපත් වෙන්නේ නැහැ. විසංකාරගතං චිත්තං විසංකාරගතං චිත්තං කියන්නේ රහතන් වහන්සේලා සංකාර මේ මේ සිතක් තියෙනවනේ රහතන් වහන්සේට සංඥා තියෙනවා නමුත් ඒ සංඥාවල ශූන්‍යත්වය දැකලා තියෙන නිසා රහතන් වහන්සේට ඇලෙන්න ගැටෙන්න බෑ සංකාර බවටපත් වෙන්නේ නැහැ. ඒක නිසා රහතන් වහන්සේගේ සිත විසංකාරගතං සංකාර වලින් ඉවත් වෙලා තියෙන්නේ. සංකාර කියන්නේ මොනවද? තණ්හාව. භවයට යාමට සකස් වෙන්නේ ඒ තණ්හාවෙන් වහගත්තට පස්සේ. ඒතර අපේ හිත හටගන්නේම සංකාරගත වෙලා හටගන්නේ. තණ්හාව සමග හටගන්නේ. ඒ ආත්ම දිට්ඨියෙන් වෙහිලා ගිහින් නැතිෙන්නේ හටගන්නේම සංකාර සහිතව. ඒතර සංකාර සහිතව කියලා කියන්නේ අපිරිසිදු වෙලා හටගන්නේ. කෙලෙස් ගොඩක්. ඒතර විද්‍යාව ඇති කරගත්තයන් පස්සේ මොකද වෙන්නේ? පස්ස නිරෝධය වෙනකොට සංකාර නිරෝධය වෙනවා. ඔන්න ඕකයි බුදුදහම කියලා කියන්නේ. සිත පිරිසිදු කරගන්නා වූ ක්‍රමවේදය බුදුදහම කියලා කියන්නේ. එතකොට මේ සිත හටගන්නෙම අපිරිසිදු වෙලා. ඒක පිරිසිදු චිත්ත පාරිශුද්ධිය කියලා කියන්නේ සචිත්ත පරියෝදපණය කියන්නේ. ඔන්න ඕකයි බුදුදහම. අපිරිසිදු වී හටගන්නා වූ සිත පිරිසිදු කරගන්නා වූ ක්‍රමවේදය. ඒක තමයි සතිපට්ඨානය කියන්නේ. ඒතර මේ සියලෝම රූප අතර මේ මේත මේකත් රූපයක් මේ තියෙන්නේ. මේ කයත් රූපයක්. ඒතර මේ මේ කනුව රූපයක්, මේ සිවුරත් රූපයක්, මේ කයත් රූපයක්. මේ සියලෝම දේවල් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනාත්මය ගැන වටිනාකමක් නැහැ කියන එක. ස්වකීය වසඟෙහි පවතින්නේ නැහැ. ඇති වෙනකොටම නැති වෙනවා තමන් කියන දේ අහනවද? අහන්නේ ආන් ඒක අනාත්මය කියලා කියන්නේ. ඒතර මේ සියලුම සංඥා, හෙවත් මේ සියලුම රූප අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ කය කියන රූපයත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. පැහැදිලි නේද? මෙන්න මේක තමයි ධාතු මනසිකාරය රූපස්කන්ධය පිළිබඳව. ඊළඟට අපි මේ සියලුම රූපවලින් මේ කය කියන රූපේ වෙන් කරලා ගන්න ඕනේ. කය කියන රූපේ වෙන් කරන්න ඕනේ. වෙන් කරලා මේකේ තියෙන අනන්‍යතාවය දකින්න ඕනේ. මොකද්ද මේ කය කියන රූපයේ තියෙන වෙනස? සියලුම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක හරි. මේකේ වෙනසක් තියනවාද කියලා බලන්න ඕනේ. වෙනස තමයි අනික් රූප වලට වඩා අනික් රූප කියන්නේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප මේ තියෙන්නේ. ඒ රූප වලට වඩා මේ කය කියන රූපය අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. සමස්තයක් වශයෙන් බැලුව සියලුම රූප අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට පටික්කූල මනසිකාරය කියන්නේ මෙන්න මේ කයෙහි යථාර්ථය අනික් රූප වලට වඩා තියෙන වෙනස දැකීම තමයි පටික්කූල මනසිකාරය කියන්නේ. ධාතු මනසිකාරයෙන් කරන්නේ සියලුම රූප සමස්තයක් වශයෙන් අරගෙන මේ රූප සකස් වුණ ආකාරය පිළිබඳව <coughs> නුවණින් හිතනවා. ධාතු මනසිකාරය කියන්නේ ඒකයි. පටික්කූල මනසිකාරය කියන්නේ කයෙහි ස්වභාවය අනන්‍යතාවය පිළිබඳව පරීක්ෂා කරනවා. අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. මේක දකින්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන ආත්ම දිට්ඨියෙන් වැසී ගියා වූ හිතෙන් අයින් කරගන්න කියලා. දැන් අපේ හිත වැසී ගිහින් තියෙන්නේ මොකද්ද? ආත්ම දිට්ඨියන්නේ. ආත්ම දිට්ඨිය කියන්නේ හොඳයි, හොඳයි, හොඳයි. නිට්ටයයි, නිට්ටයයි, හොඳයි කියන පෙන්වන එකනේ. ඒක නිසා ආත්ම දිට්ඨියෙන් වැසී ගියා වූ සිතක් සහිතව මේ කය තියෙන තාක්කල් මොනවා කරලවත් යථාර්ථය දකින්න බෑ. දැන් මේගොල්ල කෙල ටිකක් ගිලින්න බලන්න මාත් ගිලින්න. ඔය හරි ගිල්ලා. ගණක් නෑ නේද? කිසිම ගණක් නෑ අපිට ඔය. වතුර තිබහටක් ගිලිනවා. දැන් ඔය කෙල ටිකක් බුලත් කොලයකට දාගන්න. හරි පීරිසියකට හරි. දාගෙන පොඩ්ඩක් බලන්නකෝ. දැන් ආයෙත් ගිලින්න බලන්න. ලක්ෂයක් දුන්නත් බෑ. සමහරට වමන යන්නත් පුළුවන්. ගිලින්න පටන් ගත්තොත් නේද? මොකද ඇයි? ආන් සිතෙන් වෙන් කරලා ගත්තා. පැත්තකට දැම්මා. තමන්ගෙම කියලා අනුන්ගේව නෙමෙයි. දැන් මේ සෙම තියෙනවා. ඔය අපූරට ගිලලා දානවා. දැන් සෙම ටිකක් කාරලා බුලත් කොලයකට දාලා පැත්තකින් තියලා පොඩ්ඩක් බලලා ආයතනයක් ගිලින්නක පුළුවන් නම් හ්ම් මේකට හොඳ උදාහරණයක් මම කියන්නම් hina වෙන්න එපා මේ නාහි තියෙන හොටු ඔය ඔක්කොගේම තියෙනවා හොටු නැති වෙලාවක් නෑ නාහි පොඩ පොඩ මේකෙන් වැස්සෙනවනේ නේද දැන් ඔය හොටු හරහා ඇතුළට හුලන් යනවා නේද ඔය මේ හොටු වල ගෑවිගෙන හුලං යනවා ඇතුළට. දුර්ගන්ධයක් තියනවද? තියනවද? නෑ නෑ දුර්ගන්ධය මොකවත් නෑ. ගඳකුත් නෑ සුවඳකුත් නෑ. දැන් මේ නාහි ඇඟිල්ල ගහන්න. මෙහෙම කරලා ඇඟිල්ල ගහන්න. ඇඟිල්ල ගහලා පොඩ්ඩක් මෙහෙම දිගහැරලා බලන්න. බලලා ආයතරයක් මේ නාහේ ළඟට අරගෙන එතනින් හුලං ඇතුළට යවන්නක බලන්න එහෙම කරලා. ඒ කියන්නේ ඉබින්න කියන එක නෙමෙයි. ඕ මේ ඔළුවක් හිල් වෙන්න තරම් ගතක් වෙනවා. මෙහෙම කරලා අරගෙන ආයතරයක් මෙහෙම කරලා ඔය දැන් මේක ගෑවිගෙන හුලං උඩට යනවා නේද? ඉවසන්න බෑ ගඳ. නමුත් මේක ඇතුලේ තියෙනවා. ඒකත් ගෑවිගෙන යනවා. ගණනක් වන්නේ. පැහැදිලිද මං කිව්වේ ඒක? හොඳ තැනක් වෙයි මම පෙන්වන්නේ. ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සිතයි කයයි වෙන් කරලා ගන්න කියලා. වෙන් කරලා අරගෙන හිතන්න කිව්වා. මේක මේ ගායනාවක් නෙමෙයි කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහරෝ අට්ටි අට්ටි මිජ්ජා කිය කියා ඔහේ කියවනවා. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. හිතන්නකෝ. මොනවද මේක තියෙන්නේ කියලා. දැන් අපිට දකින්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. කෙල, සොටු, සෙම ඈ එතකොට ලේ, මල මූත්‍ර, වමනය, අසූචි. ඉසකය. ඔය ඔක්කොම අපිට දකින්න පුළුවන්. මේ පොඩ්ඩයි බැරි දකින්න මෙන්න මේ ඇතුලේ තියෙන ඔය අක්මාවයි, ආමාශයයි, එතකොට හෘදේ වස්තුව ඔච්චරයි තියෙන්නේ. ඒව ගැන හිතා ගන්න පුළුවන්. ආමාශය මොනවද තියෙන්නේ? වමනේ තියෙන්නේ ඕක ඇතුලේ. හෘදේ වස්තුවේ තියෙන ලේ මුත්‍රාසේ තියෙන මොනවද? මුත්‍රා තියෙන්නේ. පිත්තාසේ තියෙන පිත් වතුර. ඒ ගැන හිතා ගන්න පුළුවන් අපිට. අනික්ක බලන්නම පුළුවන්. මේ කෙල, සොටු, සෙම, ලේ, මල මූත්‍ර දකින්නම පුළුවන්. ඉතින් මේවා ඇතුලේ තියෙන නිසා හිතත් එක්කලා අපිට ගණනක් නැහැ. දැන් මේ ලේ ටිකක් අරගෙන බාල් මේ බේසමකට දාලා කෙනෙකුට දෙනවා හොඳට මූණකට එහෙම හොදාගෙන පොඩ්ඩක් බීලා සැතපී වදාරන්නේ කියලා. වදාරයි අපුරුවට. එහෙමම කලන්තය ඇදලා වැටෙනවා. ඒ තරම් පිළිගුළු සාගතයි. තේරුණේ? ආන් ඒ විදිහට මේ කය පිළිබඳව හිතන්න අමුතුවෙන් මේවා ඉතින් කියෝන්ට අවශ්‍ය නැහැ මන් දන්න මට නම් ඒක අවශ්‍ය නැහැ. පැත්තකටලා හිතන්න ඕනේ. මොකද්ද මේකේ තියෙන්නේ කියලා. ආන්ගේ චින්තනය තුළින් තමයි දර්ශනයට යන්නේ. තේරුණේ? ඉතින් මේවා කෑලි කෑලි ගලවලා බලන්න කියනවා. දැන් අර මල්ලක් ලයන්නා වගේ ලෙහෙලා එළියට දාලා බලන්න කියලා තියෙනවා. දැන් අර ගෝඝාතකයෙක් කියන්නේ හරක් මරන්නේ හරකෙක් මරාගෙන මේ හන්දියක ඉන්නවා. මස් ටික වෙන් කරලා, ඇට කටු ටික වෙන් කරලා, ලේ ටික වෙන් කරලා, තව කිස් ලොම් ආදී දේවල් වෙන් කරලා ඉතින් පරීක්ෂා කර කර බලනවා. ඒ විදිහට පරීක්ෂා කරලා බලන්න ඕනේ. බුදුහාමුදුරුවෝ එතන උපමාවක් දේශනා කරලා තියෙන්නේ අර හරක් මරණ ගෝඝාතකයෙක් මේ හරි ගෝඝාතක අන්තේසි අන්තේවාසීවා හර ගෝලයක් හරි හරකෙක් මරලා කෑලි කෑලි කරලා හන්දියක තියලා බලන්න වගේ කියලා. ඉතින් එතෙන්දී හුඟ දෙනෙක් රැවටිලා තියෙනවා මෙන්න මෙහෙම. දැන් මේගොල්ල මේ කය කියන්නේ රූපයක් මේක ධාතු හතරක සංකල්පයෙන් හටගෙන තියෙන්නේ කියලා ඒ ටික විතරක් හිතලා දැන් මේකේ ධාතු වෙන් කරනවා. කොහොමද දන්නවද? ඇටකටු ටික, නියපොතු ටික, දත් ටික පටවි ධාතුවර දානවා. ලේ ටික ආපෝ ධාතුවට දානවා. ඈ උෂ්ණත්වයේ තේජෝ ධාතුවට දානවා. මේක ඇතුලේ වාතය තියෙනවනේ වායෝ ධාතුවට දානවා. දාලා ඉතින් ඇට කටු වලට කියන්නේ මොකද්ද? පඨවි. ලේ වලට සෙම වලට මුත්‍රා වලට කියන්නේ ආපෝ ධාතුව. බලන්න මොනතරම් වැරදිද කියලා. හිතලා බලන්නකෝ. මොන පොතේ තිබුණා? මේ ඇට කටු කියන්නේ පඨවි ධාතුව නෙමෙයි. ඇට කටු කියන්නේ මොනවද? රූපයක් ඇටකට කියන්නේ. ඒකේ වැඩිපුර තියෙනවා පටවි ධාතුව. ඒක වෙනම කතාවක්. රූපයක් ඒක. ඇටවලට පටවි ධාතුව කිව්වොත් එහෙම සම්පූර්ණයෙන් වැරදි. එතකොට ලේ වලට ආපෝ ධාතුව කිව්වොත් වැරදි. ලේ කියන්නේ රූපයක්. වැඩියෙන් තියෙන්නේ ආපෝ ධාතුව. එතකොට මේ ඇතුලේ තියෙන හුළඟට වායෝ ධාතුව කිව්වොත් වැරදි. සුළඟ කියන්නේ මේ උඩින් යටින් යන්නේ එහෙම හුළං. ඒවට කියන්නේ මොකද්ද? රූපයක් ඒක. පැහැදිලි නේද? එතකොට මේවා කෑලි කෑලි වලට ගලවලා මේවා බලන්න ඕනේ. ධාතු මනසිකාරය දෙනකොට ඒ විදිහට කියන්නේ ඇටකටු කියලා කියන්නේ මොකද්ද? ධාතු හතරක සංකලනයක්. මේක රූප වලට ද්‍රව ද්‍රව්‍ය වලට අයිති වෙන්නේ, ලේ ද්‍රව වලට අයිති වෙන්නේ. ඒ විදිහේ පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඊළඟට මේ අසූචි කොට දෙතිස් කුණපය මේ මල්ලක් ලෙහන්න වාගේ බලන්න කියලා තියෙනවා දහන්නි පුරෝක් මල්ලක් හොඳ ලස්සනට හැඩතල ගන්නවල බැඳලා තියෙනවා මේ මල්ල ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැති පිරිසක් ඇවිදින්න මල්ල වටේ කැරකෙනවා හැඩයි ලස්සනයි ඇතුලේ වටිනා දේවල් ඇති හිමි කරගන්න ඇත්නම් හොඳයි කිය කියා මල්ල වටේ කැරකෙනවා මල්ල වටේ කැරකිලා කැරකිලා යන්න යනවා ඔය පිරිසෙම එක්කෙනෙක් ඇවිදින් මේ මල්ල ලෙහෙනවා. ලෙහෙලා බිමට හලනවා. හල්ලා ඉතින් මේකේ මේ මුං ඇට, මේ සුනුසාල්, මේ වී, මේ කුරක්කන්, මේ මෑ ආදී වශයෙන් වෙන් කරලා ධාන්‍ය ටික බලනවා. බලලා මේ ධාන්‍ය හැර වෙන මොකවත් රිදී රත්තරන් බඩු මේකේ මොකවත් නැති බවක් දැනගෙන මල්ල තිබුණා වගේම අර ටික දාලා බැඳලා තියෙනවා. පහුවදාට අර පිරිස එනවා. එවිටින් ඒ පිරිස මල් වටේ කරගෙන ආයතරයක්. හැඩයි ලස්සනයි මේකේ වටිනා දේවල් ඇති හිමි කරගන්න ඇත්නම් හොඳයි කියලා කරකිනවා. අර මල් ලිහපු එක ඌ අහක බලාගෙන ඉන්නවා. ඌට ගණනාවක්වත් නැහැ. ඌ දන්නවා මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. තේරුණේ? ආන් ඒ විදිහට මේ මේ මල්ලත් ලිහලා බලන්නේ කිව්වා. මේ කය නැමැති මල්ල. මේක තමා විසින් කළ යුතු පරීක්ෂණයක්. තේරුණා නේද? දැන් මේ පරීක්ෂණය මේ විදිහට අපි කරන්ඩ ඇත් දෙක පියාගෙන මේ කයේ කෑලි කෑලි ගලවන්න ඕනේ. ගලවලා ඉවර වෙලා හැම කෑල්ලක් පිළිබඳව හිතලා බලන්න ඕනේ ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියෙනවද කියලා හොඳට පරීක්ෂා කරන්න ඕනේ. හිතලා බලන්න ඕනේ. ඒක තමා විසින් කළ යුතු දෙයක්. මේකට ආධාරකයක් වශයෙන් අපිට පැත්තකින් ඉඳන් එක දවසක් විතරක් සපෝට් එක දෙන්න උදව් කරන්න පුළුවන්. නමුත් තමා විසින් කළ යුතු දෙයක්. කෙස් ටික ගන්නවා. ඈ ඒක අතට අරගෙන බලනවා. ගලවලම ගන්නව නෙවෙයි මේක හිතලා බැලීමක් කරන්නේ. ලොම් ටික අතර ගන්නවා. ඒකත් බලනවා. ඈ දත් ටික එතකොට හොටු ටික, සෙම ටික ඒ ඔක්කොම එකින් එක අතර ගන්න ඕනේ. අතට අරගෙන බලන්න ඕනේ. ආන් ඒක තමයි පටික්කෝල මනසිකාරයෙන් කරන්නේ. එහෙම නැතුව ඇස් දෙක පියාගෙන ඔළුවේ කෙස් ටික තියාගෙන කටේ දත් ටික තියාගෙන ඔහේ කියවනවා ඉතින්. කේසා ලෝමානකා දන්තා තචෝ මන්සන් ආහාරෝ අට්ටි අට්ටි මිඤ්ඤා කියලා වෙන දෙයක් හිත හිතා මේක කියවනවා. අවුරුදු 50ක් ඔයක කියෙව්වත් කවදාවත් මේ කයෙහි යථාර්ථය දකින්න හම්බෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි ඔය කියවීම පැත්තකින් දාලා එහෙම මෙහෙන් ඇඟිල්ල ගහලා බැලුවොත් එහෙම ඔయిత වඩා වටිනවා ඒක. කටේ ඇඟිල්ල ගහනවා, බුරිය ඇඟිල්ල ගහනවා, නාහේ ඇඟිල්ල ගහනවා, ඈ තවත් ඇඟිල්ල ගහන්න පුළුවන් තැන් තියෙනවා නම් ඇඟිල්ල ගහලා බලනවා. බලලා ඉවරලා ඉඹලත් බලනවා. මොනවද මේක තියෙන්නේ කියලා. තේරෙන්නේ? ඉතින් ආන් ඒ ටික අපි දැනට ඒ ටික අපි කරන්නේ නැහැ. දැන් වෙලාවක් නැහැ. පටික්කුල මානසිකාරය හෙට උදේ අපි කරනවා. දැනට ධාතු මානසිකාරය තමයි මේ સમાપ્ત කළේ.